අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා පහතබ්බා නව තණ්හා මූලකා ධම්මාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට මේ උගන්වන පාඩම් පන්තියක් වගේ බණ භාවනාවේ යෙදී ගත කරන නීවාසිකෝ පූර්ණ කාලිනු ගත කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණ පිළිසෙ කවුරු හෝ වේවා සරුවචන් වහන්සේට සරුවචන් වහන්සේ විසින් අපට උගන්වා වදාළ මේ ප්‍රහාණ කළ යුතු ධර්ම නමය දැනගන්නයි කියලා කියනවා. ඒ ධර්ම නමය දැනගන්නයි කියලා අපට අපි අවධානය අරගෙන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින්ම ඒක ಉದ್ದೇಶය සඳහන් කරනවා නව තණ්හා මූලකා ධම්මා කියලා. ඊට පස්සේ ಉದ್ದೇಶ කියන්නේ සමස්තයට කියන නම. ඊට පස්සේ නිද්දේශය සඳහන් කරනවා ඒකේ නම් කියමන. නමේ කඩලා වෙන් වෙන් වශයෙන් කියනවා. ඒකෙදී අපි ඉගෙන ගන්න මේ කරුණ නමය අපි විශ්ින් දැනගෙන නොදැන හිටියොත් අපි නිකම්ම අහුවෙන මේ ධර්ම නාමය දැනගෙන අතාරින්න ඕන. පළවෙනි එක තමයි තණ්හා පටිච්ච පරිේෂණ. අපිට යම් දෙයක් සොයා යෑමේ ආසාවක් එනවනම් පරිේෂණ තෘෂ්ණාවක් එනවනම් ඒක තෘෂ්ණාව නිසා එන එකක්. ඉතින් ඒ තෘෂ්ණාව දැනගෙන ඒ පරිේෂණ වල යෙදෙන එක වඩා හොඳයි නොදැන මේක හොඳ දෙයක් මේක වටින දෙයක් කියනකට වැඩිය. ඒ නිසා අපි තණ්හාව ප්‍රත්‍ය කරගෙන පරිේෂණ පාර වෙන බව පරිේෂණ කියන්නේ ඒසනා ඒෂනා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආහාර සොයා යෑම, ඇඳුම් සොයා යෑම, නිවෙස්නයක් සොයා යෑම, බෙහෙත් පිළිකර සොයා යෑම කියලා භික්ෂුවකට ඒෂනා හතරක් තියෙනවා. ඒ ඒෂනාව නැවත නැවත වඩා හොඳ ආහාර හොයා යාම, වඩා හොඳ සිවුරු සොයා යාම, වඩා හොඳ සීනාසන සොයා යාම, වඩා හොඳ බෙහෙත් පිළිකර සොයා යාම ආදී වශයෙන් නැවත නැවත කරනකොට ඒක පරිේෂණ වෙනවා. ඉතින් ඊට පස්සේ මේ සිව්වනක් සිව්පස්සේ සොයාම ඉක්මවලා අපි අතිශෝක්ති සුඛභෝගී දේවල් හොයාගෙන යන්න පටන් ගන්නවා. ඒක මේ භික්ෂු ජීවිතයේ භාවනා ජීවිතයේ සඳහන් වෙන දෙයක්. මොකද එහෙම එල්ලයක් නැති ගිහියත් හැම වෙලාවෙම මොනවාරි හොයනවා. ඒ කියනවා වේයත් හැම වෙලාවෙම මොනවාරි හොයනවා. මීමැස්සත් නිටතරව මොනවාරි හොයනවා. කැරපොත්තත් මොනවාරි හොයනවා. හැම කෙනාම පරිේශණයකින්. ඒක මේ කැම හොයනවා. ඉතින් අර මිනිස්සයා ඊට එහා ගිහිල්ලා අපේ පවුලට ආර්ථිකයක් අපේ රටට ජාතියට ආර්ථිකයක් කියලා මේක සීමාන්තිකව හොයන හොයන හොයන හොයන ඒ අන්තිමට අතෘප්ති කරව ඌනව කාමදාසෝ මැරලා යනවා. ඉතින් ඊට පස්සේ හරි ගියොත් වැරදුනොත් දෙකේදිම අමාරු වෙනවා. දැන් මේකෙදි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපුටා දක්වන්නේ සර්වජන් වහන්සේ විසින් කරන මේ පරිේශණය හරි ගියාට පස්සේ නැත්නම් බලාපොරොත්තු ඉෂ්ට වුණාට පස්සේ ඒකේ තියෙන අපි සංසාරයට ඇද බැඳ දපන ගතිය. අපිට ඒකේ දුක් දෙන ගතිය. ඒ නිසා පරිේශනම් පටිච්ච ලාභෝ කියලා කියන දෙවෙනි එක මේ කරන පරිේශනයේ සාර්ථක වෙලා අපිට ලාභයක් ලැබෙනවා. එතකොට අපි මේ පරිේශන කිරීමෙන් තෘප්තියක් ලබනවා. මම කරු යම් කර යම් දෙයක් කළාද ඒක සාර්ථක වුණා. සාර්ථක වෙච්ච නිසා මට ලාභ ලැබෙනවා කිය. එතකොට මේ ලාභම් පටිච්ච විනිච්ඡයෝ යම් කෙනෙකුට ලාභයක් ලැබිච්චාම ඒ Tamanට ලැබුණු දේ පිළිබඳව එයාට විනිශ්චය ශක්තියක් ලැබෙනවා. ඒකයි ලාභෙල් තියෙන්නේ. ඒක බටහිර මානසික විද්‍යාවේදී සඳහන් කරලා තියෙනවා. උත්සාහ කරනවා මිනිස්සෙක් මේ අසීමිත උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ පරිේෂණ කරනකොට ඒ පරිේෂණයේට කායික මානසික ශක්ති වැය කරනවා සැලසුම් කරනවා හරි වෙහෙස කර වැඩක් අන්නේ වෙහෙසකර තියෙද්දිත් මේක නැවත නැවත යෙදෙන්නේ කොහොමද කියලා. එතකොට ඒකල දැනගෙන තියෙනවා මොලේ ඩොපමයින් සහ තවත් එන්සයිම වගේක් ශ්‍රාව වෙනවා තමන්ට ලාභ ලැබෙනකොට. ඉතින් මේ එන්සයිමය සාමාන්‍යයෙන් මේ ඩෝප් වෙනවා වගේ කියලා කියන්නේ. ඒක ලැබිච්චහම ඔක්කොම සන්තුෂ්ටි බහටපත් වෙනවා. බීපු මිනිස්සුෙකුට වගේ, කුඩු ගහපු කෙනෙකුට වගේ, ස්ත්‍රී දූර්තයෙකුට වගේ, සූදු කෙල්ලෙකුට වගේ ඒ ලැබෙන ස්නායුවට මොළයේ නිපද වෙන ඒ ස්නායු දෙකක් තන්තු දෙකක් අතර පණිවිඩ ගෙනියන මේ එන්සයිමය අර මනුෂයා සම්පූර්ණ කුල්මත් කරනවා. ඉතින් ඒ නිසා දිගින් දිගටම ලාභයේ වෙනුවෙන් ඇබ්බැහියකට වැටෙනවා. ඉතින් ඒ නිසා එයා හිතනවා අනික ඔක්කොම මොඩියෝ. ඒගොල්ලෝ හරියට වෙලාව කලාව දන්නේ ඒගොල්ලෝ ග්‍රහයෝගේ දන්නේ මං විතරයි දන්නේ. මම ගැහුවොත් කෙහිල් මේ කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කිරිනවා. කියලා අර ලැබිච්ච ලාභයෙන් එතන එතනම මානසික තෘප්තියක් ලබන අතර එයා ඒ ලැබිච්ච ලාභය පිළිබඳ විනිශ්චයකටපත් වෙනවා. පත් වෙනකොට මෙයාට ලැබෙන්න ඕනේ මෙයාට ලැබෙන්න ඕනේ කියලා ද්‍රව්‍ය පිළිබඳවත් විනිශ්චයට පාත්‍ර වෙච්ච ජනතාව පිළිබඳවත් විනිශ්චය ප්‍රකාශ කරනවා. ඒකට හේතුව තෘෂ්ණාවත් පරිේශනත් පරිේශන නිසා ලැබිච්ච ලාභයත් නිසා. ඉතින් අර අපි ගත්තොත් භික්ෂුවක්. ඒ භික්ෂුවට ලැබෙන්නේ පින්ඳ පාත නක්. සිවුර ලැබෙන්නේ පාංශකූලයක් නක්. සීනාසනේ වෙන්නේ ගල්ලෙනක් නක්. බෙහෙත් පිළිකර වෙන්නේ පූති මුත්‍රේ නක්. එයාට ඒ ලැබෙන පින්ඳ පාතේ පිළිබඳව වුණත් මට විතරයි හොඳ පින්ඳ පාත ටිකක් ලැබුණේ. මෛත් එක පින්ඳ පාතිගේ අනික් හාමුදුරන්න මට විතර හොඳ පින්ඳ පාතේ ලැබුණ නැහැ කියලා එයාට මාන්නයක් ඇති වෙනවා. මට තමයි හොඳ සිවුර ලැබෙන්නේ අනික් අයට මේ ලැබෙන දේ වුණත් උත්සාහ කරලා ගත්ත දෙයක් නෙමෙයි. ඒ පිළිබඳවත් ඇති වෙනවා. ඒ වගේම මට තමයි හොඳ සේනාසනයක් ලැබුණේ අනික් කට ලැබුණේ නැහැ. මට තමයි හොඳ බෙහෙත් පිළිකර ලැබුණේ අනික් කට ලැබුණේ නැහැ කියලා මේ පැවිද්ද තුලත් මේ නොමිලේ නිකන් හම්බෙන දේ තුලත් පවතිනවා. ඒකට හේතුකුත් තියෙනවා බුදුහාමුදුරු පිළිගන්නවා යම් කිසි කෙනෙක් ප්‍රමාණ බලන්නේ නැතුව දන් දුන්නා නම් සත්පුරුෂ දානයක් දුන්නා නම් එයාට ඉල්ලන්නේ ඉස්සෙල්ලා එයාට අවශ්‍ය දේ පින්නපාතෙන් ලැබෙනවා. කවුරු හරි හොයලා බලලා කරලා දෙනවා. නමුත් ඒකින් මාන්නයක් ගන්න එපා. විනිශ්චය කරන්න යන්න එපා. මේක බුද්ධ භෝගයක් විදිහට වළඳන. මට විතරයි ලැබුණේ කියලා ලද දෙයින් සතුටු වෙන මිසක්ක නේව අත්තුක්කං සීතිනෝ පරම් වම්බේති. තමන් උසස් කරගන්න යන්නත් එපා. එහෙම හොඳ පින්නපාතයක් නොලැබිච්ච රළු පින්නපාතයක් ලැබිච්ච කෙනා පහත් කරලා සලකන්නත් එපා. තමන්ට අයාචිතෝව ඉල්ලන්නත් ඉස්සරලා මට ඕන කරන සිවුරු જાතිය ඕන කරන පඳු පාටි ඕන කරන දිග බලන්න මට මහලා දෙනවා. අනික් කටියට එහෙම නැහැ. කියලා අර ලැබෙන ලාභයේදී අනුන් පහත් කළ සලකලා තමන් උස්සන්න ඉඩ තියෙනවා. ඒතර බුද්ධාංශයේ සීලවන්ත අසත්පුරුෂයයි කියලා නමක් දාන. අසත්පුරුෂ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා කියලා බලන්න. සීලවන්ත අසත්පුරුෂයා සුතවන්ත අසත්පුරුෂයා ධර්මගතික අසත්පුරුෂයා කියලා කට්ට පුරාම සපුරුෂයි කියලා කියනවා. අත්ුක්කංශන පරවම්බයි. ඉතින් ඒ නිසා මේ උපේන හම්බ කරන දේ විතරක් නෙවෙයි පින්නපාත යනකොට ලැබෙන දේ හරි පාංශකුලේ ලැබෙන දේ හරි කමන්නේ. ඒ වයිදිත් මේක අත්ුක්කංශන පරවම්බන එන්න පුළුවන්. මේ අත්ුක්කංශන පරවම්බන කියන අනුම් පහත් කළ සලකන ගතිය තමන් උසස් කළ සලකන ගතිය. තමාට ඔගේ අනිත් පැත්තත් තියෙනවා. තමන් පහත් කළ සලකනවා අනික් අයට හොඳ හොඳ ලැබෙනවා. මගේ ලැබීමක් නැහැ කියලා එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. මේ දෙකම භාවනාට හරිම බාධාවක්. මේ සිව්පසේ ලැබෙන්නේ Brahmacharya සඳහා මිස මේ උසස්කමක් පහත්කමක් ලබා ගැනීම සඳහා නෙවෙයි. ඒ නිසා සිව්පසේ පාවිච්චි කරන්න ඕන කෙලස් කපන්න මිස මේ අපි අතර තාරාතිරම් හදාගෙන පන්ති ભેද හදාගෙන කුසත් පහස්කම් හදන්න නෙවෙයි. ඒ නිසා මේ ලාභය අවිනිශ්චිතව පාවිච්චි කිරීම එහෙම නැත්නම් කියනවා අපන්නකව පාවිච්චි කිරීම. එහෙම නැත්නම් සාමීචි ප්‍රතිපන්නව පාවිච්චි කිරීම. එහෙම නැත්නම් අරණව පාවිච්චි කරනවා කියන එක ඇත්තටම කරන්න පුළුවන් රහත් වුණාට පස්සේ තමයි. එහෙම නැත්නම් ලැබෙන ලැබෙන දේෙන් අපි Taman උසස් කරලා අනුන් පහත් කරගන්න මේ රූපතරවිය රූප චීවර පින්නපාත සීනාසන ගිලම්පස කියන මේ සිව් පසයට පුදුමාකාර තාරා තියෙනවා. ඒක Taman උපයාගත්ත දෙයක් වුණොත් අපි ඒක අන්ධහැර පානවා වැඩි. මගේ පිනටමට ලැබුණා කියලා හිතුවොත් අන්ධහැර පානවා වැඩි. එතකොට බුදුජාන් වහන්සේ සඳහා අහනවා සප්පුරුෂ සූත්‍රයේදී මේ විදිහට චීවර පින්න පස්සේ සීනාසන කිලම්පස වැඩියෙන් ලැබිලා අත්ුක්කන්දර පරවම්බන කරනකොට ওই මහාන මිච්චිගේ කෙලස් කැපෙයිද කියලා. කෙලස් වැඩිමක් සිද්ධ ඒ කෙලස් වැඩිම නිසා බුදු කටින් කියනවා අසප්පුරුසයි කියලා. සීලවන්ත අසත්පුරුෂයා, සුත්තවන්ත අසත්පුරුෂයා, ධම්මගතික අසත්පුරුෂයා කියලා නම් වැටක් දෙනවා. ඉතින් ඒ නිසා Tamanට අපිට පරිශ්‍රණේ තියෙනවා. අපි දන්නවා අපිට තම්ක ප්‍රමාණයට තණ්හාව තියෙනවා. ඒක දැනගෙන පරිශ්‍රණේ යනවා. ආහාර ගවේෂණය, ආහාර පරියට්ටි දුක, එහෙම නැත්නම් චීවර පරිශ්‍රණේ මේවා කරගෙන කරනකොට ලාභයක් ලැබෙනකොටම අඟක් කුස්සන්න පටන් ගන්නවා, අඬහැර පාන්න පටන් ගන්නවා, අයියා වෙන්න හදනවා, අක්කා වෙන්න හදනවා. ඒක තමයි විනිශ්චය එළියට එන්නේ. ඉතින් අන්න එවැනි තැනකදී ලාභයක් වුණත් පාඩුවක් වුණත් මෙතන සාමාන්‍යයෙන් කතාව යන්නේ ලාභෙ දිගේ පාඩුවක් වුණත් ওই වගේම වැඩක් වෙනවා අන්න එතනදී මේ සිව්පසය මේක තියෙන්නේ මේ කෙලෙස් කපන වැඩකට මේක මේ මනින්ද කිරන්න නෙවෙයි කියලා කී අවිනිශ්චිත භාවයක් ඇති කර ගන්න සමස්තයක් වශයෙන් ජන විඥාණයට කියන්නත් ලැජ්ජයි කිව්වට කවුරුත් අහන්නේ හැම කෙනාම ඉන්නේ අඟ උස්සන්න බලාගෙන. අඳුරට බලන්න බලාගෙන. නමුත් මේක Tamanda හිතා ගන්න පුළුවන් මේ අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤාවන් සංඥා පෝරාණා සම්පූර්ණා අසංකින්නා අතංකින්න පුබ්බාන සංකීයති නසංකීස්සanti අපපතිකුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි කියලා අපේ සරුවච්චන් වහන්සේ 512028 නමක් බුදුරු දැකලා උන්වහන්සේ අපිට දේශනා කරනවා විනිශ්චය කරන්න එපා නිහතමානී වෙයල්ලා අව්‍යාජ වෙයල්ලා මේ වෙන්නේ නැති වුණොත් ආර්ය වංශයට කැතයි. මහානකමට කැතයි. යෝග ජීවිතයට කැතයි. ඒ නිසා ලද දෙයින් සතුටු වෙලා අත්ත්ුක්කන්දට පරවබ්බන් නැතුව කරන මේ කරන්න මේ අපිට ගෙනත් දීලා තියෙන පණිවිඩේ හැටියට අපි විනිශ්චයක් නොකර මේ දේ ලැබුණේ මේ ගමන යන්නයි මේ Brahmacharya රකින්නයි මේ මහානකම් කරන්නයි මේ මේ යෝග ජීවිතය ගත කරන්න මිස ඒකෙන් අර එක එකනාට උසස් පහත් තානාන්තර මට්ටම් තත්ත්ව ඇති කරගන්න නෙවෙයි කියලා Tamande හිතා ගන්න පුළුවන් වුණොත් Taman එක ඉන්න කවුරු ඒ වැඩේන කෙරුවත් ඇති ප්‍රශ්නයක් නැහැ. මේ නිසා ඒකට සරුවච්චන් වහන්සේ aran තියෙන ප්‍රයත්නය අපි ඔක්කොම සරුවච්චන් වහන්සේගේ පින්න පාතේ වළඳලා ජීවත් වෙන්නේ බුද්ධ භෝගේ. පැවිද්ද බුදුහාමුදුරගේ චීවරේ දරන්නේ. ඒ වගේම බුදුජාණන් වහන්සේට තමයි යෝග ගිරි ගුහාවල් සීනාසන ඔක්කොම පූජා වෙලා තියෙන්නේ. අපි ඒක යන්තම් කුලියට ගත්තා වගේ බුදුහාමගේ ණයට යන පාවිච්චි කරනවා. බුද්ධඥානේ පූතිමුත්ත බේසජ්‍ය දීලා තිනවා. අපි පාවිච්චි කරලා යනකොට අපිට එන මේ සමාජ මට්ටම් කුල බේදේ වාගේ එහෙම නැත්නම් පන්ති මට්ටම් මේ පැවිද්දන් අතර තිබුණොත් ඉතින් පැවිද්ද හරියන්නේ නැහැ. පැවිද්ද හරියන්නේ සමග්ගාණන් තපෝසුකෝ. අපි ඔක්කොම එකම මවගේ දරුවෝ වගේ. අපි එක හැලියවත් ගන්නේ එක පැදුරේ බුදියන්නේ අයියා මල්ලි වාගේ ඉන්න ඕනේ. හරිමම ආවේ. හරිම අමාරුයි ඒක. අපි හැම වෙලාවෙම බලනවා තාරාතිරම් හදන්න. මෙන්න මේ තාරාතිරම් හදන්න නැතුව මේ මහාන කමේ තියෙන සහෝදරකම මේ මහාන කමේ තියෙන සමානාත්ම භාවය, මහාන කමේ තියෙන මනුස්ස භාවය ඔය හැම විනිශ්චයකදීම විනාශයටපත් වෙනවා. අපි විනිශ්චය කරන හැම වෙලාවකම අපේ මනුස්සකම නැති අපි අවිනිශ්චිතව ලැබෙන දෙයකින් යැපෙන්න ගත්තොත් ලදරු මනසක් අපිට ඇති වෙනවා. අපිට බොහොම ආධුනික මනසක් ඒකට කියනවා ආධිකම්මික විපස්සකයයි කිය. ඒක තමයි භාවනාවට හරියන්නේ. ඒ නිසා බුද්ධජානසී අපන්නක ප්‍රතිපදාව කිය, අපන්නක ජාතකය කිය, අපන්නක සූත්‍රය කිය, අපන්නක සංයුත්තේ කියලා විශාල දේශනාවල් වගේ කරලා තියෙනවා. පහු වෙනකොට මේ අපන්නක කියන වචනයට සිංහල තේරුමක් නැතුව ගියා. දැනට ත්‍රිපිටකයේ ඒක පරිවර්තනය කරන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඇත්තටම සිංහලයේ හොඳ ලස්සන වචන තියෙන්න ඇති. අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ Taman වෙත පැමිණෙන කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා. තාරාති රම්මනින්න එපා. එන විදියට පාවිච්චි කරන්න. ඉති ඕය අවිරුද්ධ ප්‍රතිපදාව, අපන්නක ප්‍රතිපදාව, අරණ ප්‍රතිපදාව, සාමීචපන්න ප්‍රතිපදාව සංඝයාට තියෙන ඕනේ මූලික වලින් සාමීච ප්‍රතිපන්නව භගවතෝ ශාวก සංඝෝ කියලා අපි ගත්ත සාමීචයක් තියෙනවා අපි ගත්ත එකඟතාවයක් තියෙනවා ඒකට යනවා මිසක් ආ මම කැපී පෙන්නේ නැහැ අපි සමත්යක් වශයෙන් ගත්ත නම් මොකක්ද විනිශ්චයක් සාමිච්‍යano ගියා. ඔක තමයි සමතේ කියන්නේ. එකෙක් අඟ උස්සන්න ගියොත්, එකෙක් පැහැය වෙන්න ගියොත්, එකෙක් මුදුන වෙන්න ගියොත් කක්ක තමයි. කොයි සභාවට ගියත් කවුරු හරි එකෙක් ඉන්නවා මුදුන වෙන්න හදලා. ඉතින් ඒකට සභාව පුරාවට කිසිම සභා රීතියක් නැහැ, ගෞරවයක් නැහැ. තීන් නිකන් මාළු කඩේක වගේ හෙට්ටු කරන එක තමයි තියෙන්නේ. ඒ වෙනුවට යෝගාවචරයට මේ අපන්නක ප්‍රතිපදාව උගන චෛසිකය තමයි සතිය කියන්නේ. සතිය කියන්නේ පැමිණිච්ච දේ වාර්තා කරනවා මිස පැමිණිච්ච දේ විනිශ්චය කරන්න එපා. තමන් හිත පැමිණෙන්නේ මොකද්ද ඇස් දෙක වහගත්තට පස්සේ ඒක එහෙම ලියන්න. එක්කෙනෙකුටවත් ලියන්න බෑ. හැම කෙනාම මේ පැමිණිච්ච දේ ගැන විවේචනය කරනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා. මම මේ බලනකොට මට මෙහෙම නෑ. ඇයි? එහෙම ඇයි කියලා අහන්නෙම අර පැමිණෙන දෙයට අභියෝග කිරීමක් මූණට කෙල ගැහිලා කුණුතර රැක්කරිලා. කවදා හෝ කමඨාන සුද්ධ වෙලා එහෙම නැත්නම් මූලික කමටන උපදෙස් ලැබිලා Tamanට කියන දෙමලේ තේරෙනවා නම් ඉඳගත්තට පස්සේ වෙන්නේ මොකද්ද කියලා කියා. ඒවට ආහනපානේ පෙනුන්නේ මට බිම්බීම හැකිලින් පෙනෙන එකට කමක් නැද්ද? මට කහපාට පෙනෙන ඇයියේ? මට ඔළුව බර වුණ ඇයියේ? කදාකත් එහෙම ප්‍රශ්නයක් මතුවෙන්න බෑ. මේ විනිශ්චය. එහෙම නැත්නම් මේ අවිරුද්ධ ප්‍රතිපදාව. විනිශ්චය කියනක අනිත් පැත්ත අවිරුද්ධ ප්‍රතිපදා කියන්නේ අවිරුද්ධනේ විරුද්ධ ප්‍රතිපදාවේ එකේ. ආන්න ඒක පිළිබඳ හැඟීමක් ගන්න. ඉතින් ওই සතිය පාසලට ඉස්සර වෙලා මටම තිබුණ අවුරුදු 40ක අත්දැකීම් සතිය පිළිබඳ. ඉතින් ඒ ඒක පිළිබඳව එක එකනට කියලා දෙනවා නැත්නම් ඉගෙන ගන්නවා මොන භාෂාවෙන් තිබ්බත් මම කරන්නේ ඕක කොහොම හරි හොයනවා. කොහොම හරි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ගියාට පස්සේ ත්‍රිපිටකයේ මොකද්ද සතිය ගැන සඳහන් කරලා තියෙන්නේ. බටහිර මානසික විද්‍යාවේ මොකද්ද මේ මයින්ඩ්ෆුල්නස් සතිය කියලා සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ලෙඩ රෝග සනීප කිරීමට මේකට කොහොමද උදව් කරන්නේ? නැත්නම් හෙදකමට මෙහෙම උදව් කරන්නේ කොහොමද කියන එක හොයාගෙන යනකොට අඩුම ගානේ කියනවා. සතිය කියන එකේ නිර්වචනයවත් විනිශ්චය කරන්න එපා. ඒක වෙනස් වෙනවා. සතිය කියලා එකක් නැහැ. එක එක මට්ටම් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සතිපට්ඨාන සතිය තමයි බුදුරජාණන්සේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල ඉස්සලාම් පෙන්නන්නේ. එතන කායනුපසන, වේදනානුපසන, චිත්තානුපසන, ධම්මානුපසන කියලා හතරක් තියෙනවා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය කියලා එකක් වෙනම උගන්වනවා. සති බලය කියලා එකක් වෙනම උගන්වනවා. සති සම්බොජ්ජංගී කියලා තව එකක් උගන්වනවා. ඊට පස්සේ සති සම්මා සති කියලා එකක් උගන්වනවා. ඒකට අටපොලක මේ සතිය සඳහන් වෙනවා. ඉතින් අපි කවුරු හරි සභාවේ කතා කරලා කිව්වොත් මට සතිය කියන එක වැටහුණා. නැත්නම් මට සතිය කියන එක වැටහුන්නේ නැහැ කියලා කොයි එකද මේ කතා කරන්නේ. ඉතින් ඔක්කොමලා හිතනවා මේ සම්මා සතිය කතා කරන්නේ සම්මා සතිය කතා කරන්න ඕනේ නැහැ එතෙන් යනකොට වැඩේ වෙලා ඉවරයි. අපි හරියට නිර්වචනය කරන්න ඕනේ මොකද්ද මේ කතා කරන්නේ. ඒ නිසා විනිශ්චය කරලා තිබ්බොත් සතිය කියන්නේ මේකයි කියලා භාවනා කරන්න කරන්න ඒක වෙනස් වෙනවා. අන්න ඒ වගේ මතුවෙන ඕනම දෙකට හැඩ ගැහිලා භාවනා කරන්න නම් ඒකට කියනවා ඝණයකටත් ඒ වැඩේ කරන්න බෑ වාතයටත් ඒ වැඩේ කරන්න බෑ ද්‍රවයකට පුළුවන් වක් කරන භාජනය හැදී ගන්න. වතුර ටිකක් භාජනයට දැම්මොත් භාජනය හැදී ගන්නවා. ඒ වගේම වතුර තියෙන්නේ අඩියමයි. වතුරේ මතු පිට ඡායාව පෙන්නනවා. භාජනයේ අඩිය පෙන්නනවා. මේ වතුරේ ගුණ. අවිනිශ්චිත මනසක් අවිනිශ්චිත කියන නරක වචන ගන්න එපා. මේ විනිශ්චය කරලා ආතතියටපත් වෙච්ච නැති මනසත් අහිංසක මනසත් එහෙම නැත්නම් නිර්ව්‍යාජ මනසත් වතුර වගේ. අඩියටමයි වැටෙන්නේ. අපේ අම්මා ඉන්නකොට කියනවා මොන සභාවට ගිහිල්ලා වුණත් බිම ඉඳගත්තට කවදාවත් බය වෙන්න එපා අහන්නත් එපා කාගෙන්වත්. තමන් බිඳගෙන ඉන්නකොට රජ්ජුරුව ළඟින් ගියත් නැගිටින්න එතකොට ප්‍රශ්නයක් නැහැ. ආසනේ ගිටියොත් නැගිටින්න ඕන. බිම ඉඳගත්තට පස්සේ කායිමත් දාන්න ඕනේ නැහැ. ඒක අපිට උරුමදී පහත්ම තැන ප්‍රශ්නයක් නැහැ. ආසනයක් ගත්තොත් ඊටදී ලොක්කෙක් ගියොත් ළඟින් නැගිටින්න ඕන. ඒකම ඇත්ත කියන්න බය වෙන්නත් එපා. කායිමත් විනිශ්චයක් ඕනේ නැහැ. අනිත් වගේ නිහතමානී වෙච්ච ගමන් අර නිවනේ ලක්ෂණ වගේක් එකේ පෙන්නනවා. එහෙම නැත්නම් භාවිත මනසක ලක්ෂණ වගේක් පෙන්නනවා. ඒක තමයි manussකම කියන්නේ. ඒක මේ කාලේ වචනෙන් අපි කියනවා ලදරු මනසක් කියලා. පැහි මනසක් නෙවෙයි. අක්ක වෙලා නැහැ, අයියා වෙලා නැහැ, මුදුන වෙලා නැහැ, ගරු වෙලා නැහැ. අඳුර පාන්නේ පොඩි ළමෙක් වගේ වෙන්න හදනවා. ඒ වේ වෙනවා අපිට තණ්හාව නැත්තම්, පරිේෂණ නැත්තම්, ලාභ නැත්තම් ඔය වැඩේ වෙනවා. මෙතන ඉන්න ඔක්කොමලා ගත්තොත් මේ ඔක්කොටම පරිේෂණේ සාර්ථක වෙච්ච අය මෙතන ඉන්නේ. යම් ප්‍රමාණයකට ලාභ ලැබිච්ච කට්ටිය. එනිසා හැම කෙනෙක්ම මේනකොට ලාභයට සාපේක්ෂව විනිශ්චය කරලා තියෙනවා. ඒ විනිශ්චය නිසා අස්තිවාගතරොස් මොකද්ද පේන්නේ කියලා ඇහුවොත් කාටවත් කියන්න බෑ. මතුවෙන හැම දෙයක්ම විනිශ්චය කරනවා. ඉතින් ඒක ගැඹුරින් විස්තර කරනකොට මෙහෙම කියනවා. දැන් අපි අටුවාවේ සඳහන් කරලා තියෙන විදිහට පස පංචමක ධර්ම ගැන කතා කරනකොට පස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා තමයි අපේ අටුවා පිළිරන් තියෙන්නේ. අනිවාර්යයෙන්ම හිතේ පහළ වෙන ස්පර්ශය, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. නමුත් සාරිපුත්‍ර ස්වාමීන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ නාම ධර්ම සඳහන් කරනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා පස්ස පස්සට දාලා තියෙනවා. ඕක ඥානানন্দ ස්වාමීන්සේ බොහෝම ලස්සනට උත්සාහ කරා. නිවෙනේ නිවිවිද විස්තර කරා. එතකොට අපි ස්පර්ශ කරන්නේ වේදනා සංඥා චේතනා වලින් විනිශ්චය කරපු දෙයක්. අපි හිතන්නම් එනකොටම අපි ස්පර්ශ කරනවා කියලා. ස්පර්ශ කෙරුවට පස්සේ වේදනාව වෙන්නේ කියලා තමයි අටුවා සාහිත්‍යය සඳහන් කරලා තියෙන්නේ. මදුපිණ්ඩික සූත්‍රෙත් එහෙම තමයි. පස්සපච්චා වේදනං. එහෙම නැත්නම් කියනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්ක විඥානං තින්න සංගති පාස්සෝ පස්සපච්චා වේදන යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විචාරේති නෑ තං විතක්කේති තං පపంచ සංඥා සංකා සමුදාතරං ස්පර්ශ කරලවට පස්සේ තමයි විඳින්නේ පස්ස වේදනා ඊට පස්සේ සංඥා ඊට හඳුනනවා ඊට පස්සේ චේතනා කරනවා කියලා නෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට උගන්වනවා සම්මා දිට්ඨි සූත්‍රයේ ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා පහළ වෙලා අපි ස්පර්ශ කරන්නේ අපේ රුචි දේ පමණයි. තියෙන ඔක්කොම අපි ස්පර්ශ කරන්නේත් නැහැ. ස්පර්ශ කරනකොට විනිශ්චයක් වෙලා ඉවරයි. එහෙමනම් කොහොමද මේ නර මේ නරපණුවා නිවන් දකින්නේ? අපි දැනට තෝ අපි දැනට ස්පර්ශ කරලා තියෙන්නේ අපි රුචි ටික විතරයි. අරුචි ඔක්කොම ඒ උනට අයින් වෙලා ඉවරයි. විනිශ්චය වෙලා ඉවරයි. අන්න මේ බව අපි හොඳට අවදියෙන් දැනගත්තනම් මම දකින්නේ මම දකින්න කැමති දේ විතරයි. ඇති දේ කවදාවත් පේන්නේත් නැහැ. පේන දේ එතන ඇත්තෙත් නැහැ. නිසා කියන්න පුළුවන් තියෙන දේ පේනවත් නෙවෙයි, පේන දේ තියෙනවත් නෙවෙයි. උඹට බලන්න, බකින්න කැමති ටික තමයි පේන්නේ. කබර ගෝයා පේන්නේ තල ගෝයා වෙලා කණ්ඩ ඕන නිසා. මේක අපිට අනුන්ගේ දකින්න පුළුවන්. මොන දෙයක් දැම්මත් UNP කාර්යය බලන විදිය නෙවෙයි ශ්‍රී ලංකා කාර්යය බලන්නේ. UNP කාර්යයට ඒක ඇත්ත. ශ්‍රී ලංකාකාරයෙක් වුණා බෝරු ඒක තනිකරම අවපේකට. ශ්‍රී ලංකාකාරයට ඒක ඇත්ත උනොත් UNP කාරයට විරුද්ධයි. දැන් බඳින්න ඉස්සරලා දෙන්නටම එකම දේ ඇත්ත උනාට බැඳලා පස්සේ දෙන්න දෙකක් නේ කියන්නේ. ගෑණි කියන දේ නම් කවදාකවත් මිනිහා කවදාකවත් අහන්නේ නැහැ. මිනිහා කියන දේ ගෑණිට ඇහෙන්නෙත් නැහැ අහන්නෙත් නැහැ කන ඇහෙන්නේ නැහැ මට ඇහුන්නේ නැහැ කියනවා. මොකද කිව්වොත් බරුවක්. බරුවක් කියලා කියන්නේ දෙන්නගේ බලන දෘෂ්ටි කෝණ දෙකක්. බඳින්න ඉස්සලා කාම නිසා දෙන්නටම එකම දේ තමයි පේන්නේ. ඒ කියන්නේ විවාහයට ඉස්සලා තියෙන ප්‍රේමය. විවාහ වුණාට පස්සේ ඒක ඉවරයිනේ. ඊට පස්සේ දෙන්න දෙකක්. ආන්නේ වගේ මේ අපි දැන්ට ස්පර්ශ කරපු දේ ඕකමද කියලා බලන්න බුදුරජාණන්සේ අපිට උපදේශයක් දෙනවා අනුපස්සනා කරන්න. ඒකම නැවත ස්පර්ශ කරන්න කියනවා. ඒකම නැවත ස්පර්ශ කරන්න කියනවා. ඒකම නැවත ස්පර්ශ කරන්න. බලන්න එතකොට මොකද වෙන්නේ කියලා. අපි වාඩි වෙනවා උදාහරණයක් වශයෙන් ගියාට පස්සේ බන්නා වාඩි වෙච්ච බව දන්නේ කොහොමද? වාඩිලා තියෙන පසබිම එල්ල දෙන නිසා. පසපච්ච වේදනා. බොහොම ලේසි පරිසම්පාදේ තේරුම් කරලා දෙනවා. හුඟ දෙනකොට ඒක තේරෙන්නේ නැහැ. හුඟට අර ගැඹුරු වැඩි ඉඳලා. නෑ වලිගේ තියෙනවා වලිගේ බිම් වදිනවා. නැත්තම් පස බිම් වදිනවා. ඕක දකින්න කාට හරි බෞද්ධෙක් වෙන්න ඕනේද? ත්‍රිපිටකය දැනගෙන ඉන්න ඕනේද? උඹ ඉඳගත්තාම මොනවද වැටෙන්නේ කිව්වොත් මොනවත් නැහැ කියන. එහෙම නැත්තම් ආනබනේ පේන්නේ නැහැ කියන. බිම් බිම් ඇගිලි පේන්නේ. ඒක නෙවෙයිනේ අහන්නේ. ඉඳගත්තාම ඉඳගත්තු බව දන්නේ කොහොමද? ඒක නිසා ලොකු සාංශ වගේ කෙනෙක් ඉනවා. ඉඳගත්තට පස්සේ මම හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? අනේ හිටකොට හිටලා කියනවා. ආ හිටගෙන ඉනකොට පතුල් දෙකනේ බිම වදින්නේ. ඉඳගෙන ඉනකොට පස්සයි කලවයි බිම වදින්නේ. ওই ටික කිව්වනම් ඕකනේ ඉතින් ඔය ඇතිදී ඇති හැටියට ප්‍රකාශ කරනවා කියන්නේ. ඕකට කමටහනකුත් දීලා කමටහන් වාර්තා කරන හැටි කියලා දීලා කියන්නත් කියනවා දවස් 10 ඇතුළත 10 පොලක කමඨහං සුද්ධ කරනවා. කිසිම කෙනෙක් කවදාවත් ලියන්නේ නැහැ. මොකද හිතනවා ඉඳගත්ත ගමන් දිබ්බ චක්කු පහළ වෙයි. එහෙම නැත්නම් උඩ යනා වගේ තේරෙයි. නැත්නම් පළල් වෙනා වගේ තේරෙයි කියලා මොකද්දෝ පොතක තියෙනවා. මේ භාවනා කරනකොට අල්ලපු ගෙදර එක්කන උඩ ගිහිල්ලා. ඉතින් මෙයත් බාරගෙන ඉන්නේ උඩ යනකම්. වැටෙන දේ මොකද්ද කියලා. ඊට පස්සේ මේ ඉඳගෙන ඉන්න වෙලාවෙදීම අපිට යමක් වැඩෙනවා නේද ගන්නකම ඒක පෙරපසු නොවි අකාලිකවම ඉඳගෙන ඉන්න දේ වැටෙනවා. ඒක කම්මැලි වුණත්, නීරස වුණත්, ඒකාකාරී වුණත්, අනිශ්චිත ස්ථිර භාවයක් නැතුව නිකන් හිත අන්දමඳුන මේකම බලන්න. ඉඳගෙන ඉන්න එකම බලන්න. ඔකේ විවිධාකාර වෙනස්කම් පේනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වේ, ඉඳගෙන ඉන්න භවයේ තප්පර දෙකක චිත්තක්ෂණ දෙකක සමානකමක් නැහැ. මේකේ ඉඳ ගැනීම විවිධ පැතිකඩ තියෙනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න කෙනාට අපි තුමු ආස්වාස් ප්‍රසද්ද පෙන්නයි හරි. මේකම අනුපසනා කරන්න ඊගව ආස්වාසයත් බලන අලුත් ළමෙක් වගේ අලුත් බබෙක් වගේ අලුත් ආය යෝජකවචරෙක් වගේ යෝගාවචරෙක් වගේ ආස්වාසේ දිගට බලන හිටියාම බුදුදාන්සනික අපිට කටපාඩමක් දෙනවා. ප්‍රතිපත්තං දීගං මාස සන්තෝ දීගං අස්ස සාමිච්ච පජානාති පස්සං මාස සන්තෝ රසං අස්ස සාමිච්ච පජානාති බලහිනුට දිග බව කිති වෙනවා කියලා නිකන් ඉංගියක් දෙනවා බලාන ඉන්න එක එකක් නෙවෙයි. එතකොට විනිශ්චයකටපත් වෙන්න එපා. මේ පේන්නේ ආනාපානය කියලා. ආනාපානේ පැතිකඩ 11ක් තියෙනවා. 11ම දැක්කොත් විතරයි කෙනෙකුට දැක්කා කියලා ප්‍රමාණකරණය කරන්න පුළුවන්. එතකන් අපි දකින්නේ ආනාපානේ මොනවාද පැතිකඩ ආංශික දර්ශනය. මෙන්න මේ ආංශික දර්ශනය ප්‍රකාශයටපත් කෙරුවොත් ඒක අර්ධ සත්‍යයක් වඩපත් වෙනවා. ඒ ප්‍රකාශ කරන ඉතර නැවත සැරයක් බලන්න. නැවත සැරයක් බලන්න. නැවත සැරයක් බලන්න. එතකොට මේකේ මිත්‍යක් නොතිබිච්ච නොපෙනිච්ච රාශියක් පැතිකඩ පේනවා. එතකොට හිතෙනවා විනිශ්චය නොකර නිරීක්ෂණය වැඩි කරාන මේ කියන විනිශ්චය කල් අල්ලනවා. නිරීක්ෂණ අඩු කළ විනිශ්චය ඉස්සර කරපු ගමන් කියපු දේ තව මොහොතකින් බොරු වෙලා යනවා. ඉතින් ඒ නිසා බුදුජානනාංශ මේක දැනගෙන ඒ වෙලාවෙට ඇති වෙන මානසිකත්වයේ හැටියට තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. මේ මානසිකත්වත් වෙනස් වෙනවා. ඉඳගෙන ඉන්න රූපෙත් වෙනස් වෙනවා. ඒ නිසා දැකපු දෙයම නැවත නැවත බැලීමට අපිට අනුපස්සනාව කියන වචනේ බුදුහාමුදුරු දීලා තියෙනවා. ඕකටමයි විපස්සනා කරනවා කියන්නේ. මේකට එක පැත්තකින් නිකන් පොඩි අර්ථකථනයක් දෙන්න ගියා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අර පළවෙනි වතාවට ආනාපානය හෝ ඉඳගෙන ඉන්න එක හෝ පිම්බීම හැකිලිම දැකපු එකම විවේචනාත්මකව බලන්නේ කියලා. ඉස්සලා දැකපු එක විවේචනාත්මකව බලන්නේ ඒකම කියලා හිතලා බැලුවොත් ඒකම තමයි පේන්නේ. එහෙම නැත්නම් කියන නිච්ච සංඥාවෙන් බැලුවොත් ඒකම තමයි පේන්නේ. මේක අනිච්ච සංඥාවෙන් බලන්න. අනිච්ච සංඥා කියන්නේ විනිශ්චය කරන්න තුව බලන්න. එනේන දේ බලන්න. මේක බලන්න බෑ මොකද අපි මේ අධ්‍යාපනයේ හරහා සදාචාරයේ හරහා සමාජශීලී වීම හරහා නිත්‍ය සංඥාවක ඇට්ටුවම් බහලා ඉන්නේ. ඒ නිසා අපි හින චෝදනාවක් කරනවා ආනපනෙ කොපේන්නේ නැහැ. එහෙම නැත්නම් වම්නාසුරුවේ විතරයි පේන්නේ. එහෙම නැත්නම් ප්‍රස්වාසයේ විතරයි පේන්නේ. ඇති ඒ හොඳට ඕම ඇති. ඒක තැනකින් පේනවනම් ඒ හොඳටම ඇති. නැවත නැවත බලනකොට බලනකොට බලනකොට පෙනේවි. අපි ගත්තරන් විනිශ්චයක් ඊගා චිත්තක්ෂණය කරන නිරීක්ෂණයේදී ඒ විනිශ්චය අභියෝගයට ලක් ඒ නිසා තමන්ම දැකපු එක විවේචනාත්මකව බලන එකට කියනවා විසම බැල්ම කියලා කොට තමයි විපස්සනා කියලා කියන්නේ. තමන් දැකපු එකම අභියෝග කරන. ඒක යෝනිසෝ මනසිකාරයෙන් බලන. ඒක කියනවා රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා. අරකම විවේ සම්ප්‍රදායට ගිහිල්ලා සම්ප්‍රදායට විරුද්ධව ගිහිල්ලා විප්ලවීය විදිහට බලන මම දැක්ක හුස්මක් ඊගාවෙන එකත් මෙහෙමමද ඊගාවට එන හුස්මත් මෙහෙමමද කියලා බැලුවොත් ප්‍රකාශ කරන තරමටවත් හුස්ම එක ස්වරූපයක නැහැ. මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ නිමිත්තක් ගන්න තරම්වත් හුස්මක් තියෙන්නේ ඒක වෙනස් වෙන සුළුයි. අපි නිමිත්තක් කෙරුවා නම් පමා වෙලා. භවනා කරගෙන කරගෙන කරගෙන ගියාට පස්සේ තේරෙනවා හුස්ම බලලා අඳුන ගන්න තරම්වත් වෙලාවක් ඉන්නේ ඊට ඉස්සෙල්ලා වෙනස් වෙනවා. ඒ අනිච්ච සංඥාවෙන් බැලුවොත්. නිත්‍ය සංඥාවෙන් බැලීමද කියන විනිශ්චය කරනවා කියලා මට මෙහෙම හුස්ම පේන්න ඕන. එහෙනම් ඉස්සෙල්ලා එකම තියෙන්න ඕන. මෙන්න මේ අපේ යටිහිතේ තියෙන මේ අපේක්ෂාව මට හුස්ම මේ විදිහටම තියෙන්න ඕනේ මෙහෙම වීවුනොත් තමයි භාවනාව හරි කියලා අපි මොනවදෝ හිතාගෙන ඉන්නවා ඕකමයි නිවනට තියෙන බාධා ඕකටමයි අවිද්‍යාව කියලා කියන්නේ ඉතින් ඒක නිසා අර විදිහට තණ්හා පටිච්ච පරියේෂණම් පරියේෂණම් පටිච්ච ලාභෝ ලාභම් පටිච්ච විනිශ්චය කියන කතාව භාවනා කරන වෙලාවේ සතියට නිර්වචනයක් විදිහට ඒ ඒ වෙලාවේ දැනෙන දේ අපන්නකව බලන්න පුළුවන් නම් එනදී ඒ විදිහට දාගෙන පුදුම පණ ගැහිල්ලක් හිතට එන්නේ. ඒක හරියට දුවන වාහනයක බැටරිය charge වෙනවා වගේ. වාහනේ දුවන දුවන බැටරිය charge වෙනවා. කවදාකවත් මේක නොබැනිය යුතුයි. මේක වැරදි වැරද්දක් කොහෙද වෙන්න තියෙන්නේ වෙච්ච දෙන්නේ. ආන්න ඒකට දකින්න තරමට සතියට නිර්වචනේ ලැබුණා නම් ඊ මිනිස්යාට ආයේ මේක පස්සට නම් ගන්න බෑ කපට. අපේ මේ සතිය අසතියකින් පරිවර්තනය වෙන්නේ සතිමත් වෙන්න බැරි කතාවල් කියන්නේ ඔක්කොම කරන්නේ මේ සතිය කියන එක දන්නේ සතියෙන් කවදාකවත් නෑ බෑ දෙක නෑ. ඇති හැකි භාවනේ තියෙන්නේ බලන්න කියන්නේ. බලන්න බෑ. මොකද හේතුව අර විනිශ්චය කරලා පුරුදු වෙලා අපි. මේක මෙහෙම විය යුතුයි. පවතින දේ නෙවෙයි බලන්නේ. අර gedirin එනකොට හිතාන ආපු දේ නැද්ද තියනවද කියලා බලන්න. ඉතින් ඒ නිසා අපි පුදුම පශ්චාත්තාපයක ගත කරන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ අපන්නක ප්‍රතිපදාවේදී අපන්නක සූත්‍රයේදී අපන්නක ජාතකයේදී එහෙම නැත්නම් අපන්නක සංයුත්තේ පෙන්වලා දෙනවා මිනිස්සයා කොච්චර දෝ වෙන්න තියෙන දේ අපේක්ෂා කරනවා. එහෙම නැත්නම් මෙහෙම විය යුතුයි කියලා සැකිල්ලක් හදාගෙන ඉනවා. ඒ තාක්කල් මේ මිනිස්සයා පුදුමාකාර කුරුසෙට තියලා එන ගැහුවා වගේ කටු බෙදයක දාලා පෙරළුවා වගේ හරි අපහසුවටපත් වෙනවා. නමුත් මිනිස්යාගේ මනසේ තියෙනවා ඕන තැනකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය. මේ නිසා මිනිස්යා ලෝකේ හැම තැනකම ජීවත් වෙනවා. නමුත් අනෙක් සත්තුන් නෙමෙයි ඉන්න බෑ. අනෙක් සත්තු ඒ තමන්ගේ පරිසරය විතරයි ජීවත් වෙන්නේ. මිනිස්සුන්ට පුළුවන් ලෝකේ හැමතැනම ඉන්න මොකද හැඩ ගැහෙන්න පුළුවන්. මේ විනිශ්චය කියන කෙනාට කවදාකවත් හැඩ ගැහෙන්න බෑ. විනිශ්චය කරන කෙනා ඒ විනිශ්චයට කොටු වෙනවා. ඒක ලස්සනට කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යේසු ක්‍රිස්තුස් වහන්සේ සඳහන් කළා තිනවා ඔබ අනුන් ගැන විනිශ්චය කරොත් යක්ෂයා ඔබ ගැන විනිශ්චය කරා. කීරි කෙනෙක් ගැන විනිශ්චය කරන්න යන්න. මොකට කිසිම අයිතියක් නැහැ. ඔබ අනුන් ගැන විනිශ්චය කෙරුවොත් යක්ෂයා ඔබ විනිශ්චය කරાવી කියලා. දවසක් යේසු ක්‍රිස්තුස් වහන්සේ යනකොට මම මේ බෞද්ධ භික්ෂුවක් කතා කරන්නේ කමක් නැහැ නේ පොඩ්ඩක් ඔය මේ බයිබලේ තියෙන එකක් කිව්වට මොකද බයිබලේ කියන කට්ටියත් ඔක දන්නේ නැහැ. මම අහලා තිනවා බයිබල් තියෙන කට්ටිය බොරුවට බයිබල් කියවට උන් කියවන්නේ නැහැ. දවසක් යනකොට බාලමල්ලි කෙනෙක් පවුලේ ඇවිල්ලා ස්වාමි දරුවනේ මට යුද්ධය පසින් දණ්ඩේ කියලා කියනවා. ඒ සංසය ඇවිල්ලා අහනවා මොකද්ද කියලා. අපේ අපච්චි නැති වෙනකොට කිව්වා බෝධලේ සමව බෙදලා යන්නේ කියලා. අපේ ලොකු අය තීරම අරගත්තා. ඒ නිසා ස්වාමි දරුවන්ට බැරිද මේ අපිට යුද්ධය විසඳලා අපිට සමාන කොටක් දෙන්නේ කියලා. ඒකට යේසුස් ක්‍රිස්තුස් මම නීතිඥයෙක් කිරුවේ කවුද කියලා. මට කවුද විනිශ්චය පදවියක් දුන්නේ? ඌගේ විනිශ්චය පදවිය දෙන්නේ මොකටද? ඌගේ කොට අහගන්න. ලොකු අයට විරුද්ධව කතා කරලා ඌගේ කොට අහගන්න. ඒ නිසා අපිට කවුරුට විනිශ්චය පදවිය දෙනවනම් ඒක අපි ලව දාසකමක් ගන්න තමයි හදන්නේ. අපි කාටවත් විනිශ්චයකම් කරන්න ඕනේ විනිශ්චයකමක් කෙරුවනම් ඒ විනිශ්චයකමපත් කරපු එකාගේ යටි කූට්ටු අදහස පොඩ්ඩක් බලන්න. අපි අපන්නකෝ ඉමු. කර්මානුරූප දෙයක් වෙන්න පුළුවන් චිත්තා චිත්ත වෙන්න පුළුවන් උතුජ වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ ඉතින් ලොකෝය ගත්තනම් ඔබ ලොකෝයත් එක බේරගන්නේ මට මොකද්ද තියෙන ප්‍රශ්න මම කවුද ඔබ විනිශ්චය කරන්නේ අද සංඝයා වහන්සේලා නායකයන් අරගෙන මේ ගත්ත විනිශ්චය නිසා මොකද වෙලා තියෙන්නේ ශාසනයේ සුදුසුකම් තියනවාද ඒව කරන්න මම අර කිව්වා වගේ විජයබාහු රජුරෝ සංඝ නායකකමක් දුන්නා සංඝ රාජය එක් එක්කත් ගණන් ගන්න ඔය සංඝ රාජ කින්දේ ඔය ඔය නිකයි ලොකු අහනරු දින්නේ කවුද ගණන් ගන්න කියලා. ඔය අක්ත පත්‍රයක් දීලා තියෙනවා ඒක තියාගෙන ඉනවා. ඒකේ මොකද්ද ලියලා තියෙන්නේ? ඊළඟ තියෙනවා රජයට විරුද්ධව හෝ උඹලට විරුද්ධව කුමන්ත්‍රණ කිරුවොත් අනිවාර්යයෙන්ම ඔත්තුව දුන්න නැත්තම් මරනවා. ඔන්න අත්පත්‍රේ තියෙන උච්චරයි. ඔබ වල්පොල රාහුල හඳුරුව එලි කරා. ඒ කියන්නේ ප්‍රධානම ඔත්තු කරු රජයට. අපිට එහෙම කොන්තරත් එකක් නැහැ. මේ මේකට නිකන් කඩේට ගියාම ගන්න පුළුවන් මේක. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ ලොකු අකුරු ගැහිලා මොකක්වත් ඕනේ නැහැ. ඉතින් විනිශ්චයකාර পদවියක් ගත්ත ගමන් භාවනාකමක් නැහැ. ඒක නිසා බුදුසසුනේ සඳහන් කර දෙනවා අඤ්ඤෝයි භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. ඒතන් ද්වේදහ පතං ඤත්වා විවේක මනබ්‍රෝහේ. ලාභ සත්කාර පැත්ත මහණේ තන්නේ කරම පැත්තක්. තන්නේ කරම නිවනේ අනිත් පැත්ත. ලාභ සත්කාර යන පැත්තට සම්පූර්ණ විරුද්ධයි නිවන පැත්ත. මේ දෙක දැනගෙන විවේකයේ වඩපල්ලා මිනිස්සු කරන්න යන්න එපා අනුන්ගේ දෙයක්. අනුන්ගේ දෙයක් තබා මේ භාවනා කරනකොට මතුවෙන දෙයක්වත් විනිශ්චය කරන්න එපා. විනිශ්චය කරපු තැනින් තමයි අකුසල් වෙන්න පටන් අරගන්නේ. මේක හරිය ලස්සන සරුවචනන්සේ පෙන්නනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී චක්කුච්ච පටිච්ච රූපේච උපද්ද චක් විඥාන තින්න සංගතිපස්සෝ පසුපච්චා වේදනා යං වේදේති තං සංජානාති දැනගත්ත ගමන් ඒක අපි හඳුනනවා හඳුනාගත් දේ මත රුචි අරුචිකම් පහළ වෙනවා. එතනින් එහාට කෙලෙස්. තමන් අහන, තමන් දකින, තමන් ගඳ බලන, රස බලන, පහස බලන ඕනම දෙයක්. කොතනකරි හරි මේක මනාපමනාප පහළ වුණා නම්, uppajjati manapam, uppajjati amanapam, uppajjati manapamanaapam එතනින් එහාට කෙලෙස්. දැන් මේ ඇති වෙච්ච මනාපමනාපේ විපස්සනා කෙරුවා නම් මගේ හිතේ කිසිම දෙයක් අත ගහන්න බෑ මනාපමනාප දෙකට දාන්න නැතුව. මේ මේ දාසකත්වයට මේ න්‍යාය පත්‍රයට කාගේ න්‍යාය පත්‍රයද මේ වැඩ කරන්නේ මේ තියෙන මනාපමනාප දෙක නිවනට ධාන තියෙන්නේ කාමෙටමයි ඒක අර මුල් වෙච්ච තෘෂ්ණාවට පයින්ද පහදුකම් කරනවා මිස ආවඩ අයිබෝන් කියනවා මිස මේ අපේ රුචි අරුචිකම් දෙක මනාපමනාප දෙක කවදාවත් නිවනට නෑ ඇත්තටම කියනවා නිවනට තියෙන එකම බාධාව තමයි මේ අපිට ඇහැ ගැහෙන දේ කනට වැටෙන දේ නහයට දිවට කයට වැටෙන දේ විනිශ්චය කරන්න යාම. රුචර්ජකම් පහළ වීම. එනකොටම පෙරපසු නොවි ඒ රුචර්ජකම් දැන ගැනීම තමයි අප්‍රමාද කියලා කියන්නේ. රුචර්ජකම් පහළ වෙලා පහු වෙන්න වෙන්න මුල් බහිනවා. ඇටුවම් බහිනවා. පහළ වෙනකොටම දැක්කනම් අපිට ඒකේ වෙන හානිය මගවලා ගන්න පුළුවන්. ඒකට නියපොත්තෙම කඩලා දාන්න පුළුවන්. ඒ නිසා රුචර්ජකම් පහළ නොවි ඉන්නවයි කියන්න බෑ. පහළ වෙනවත් එක්කම පෙරපසු නොවි මට මේ ඇති උනේ මනාපයක් මේ මට ඇති උනේ අමනාපයක් එහෙම නැත්නම් මේ මනාපමනාප දෙක නැති තත්ත්වයක් කියලා යෝගාවචරය එතනදීම විනිශ්චය කරගත්තේ නැත්නම් මායя කෙලස් අතවාසික ඒ නිසා රූපයක් දකින්නකොටම ඒ රූපේට තියෙන මනාපයක්ද අමනාපයක්ද කියන එක අල්ලන්න අමාරුයි සද්දයක් ඇහෙනකොටම දැනෙන්නේ ඇති වෙන්නේ මනාපමනාපද කියලා අල්ලන්න අමාරුයි ගන්ධ රස දෙකත් අමාරුයි පහස පුළුවන් කියලා අටුවාවත් පිළිගන්නවා අභිධර්මෙත් පිළිගන්න මොකද ඒක හරි ඍජු අත්දැකීමක් තියෙන්නේ ඒ නිසා ඉඳගෙන ඉන්නකොට මේ දැනෙන පට්ටලි බිම වදින එක මනාපයක්ද අමනාපයක්ද කියලා බලන්න ඉඳ ගන්නකොට හොඳට පට්ටල වාඩි වෙලා මේකට මනාප වෙන විදිහට වාඩි වෙනවා වාඩි වෙලා මේ ඉඳගෙන ඉන්නකොට දැන් මේ මනාපයේ දිගේ බලාන යනකොට වර එක අමනාප වෙනවා ආය වර එක මනාප වෙනවා මෙන්න මේක දිගේ මේ ඉඳගෙන ඉන්න ආසනේ Tamange පස්ස වැදිලා තියෙන එක දිහා බලාගෙන ඉන්නකොට ඒ વિશે පහළ වෙන මනාපමනාව දෙක කොච්චර චපලව වෙනස් වෙනවද කියලා බැලුවොත් ඒ පිම්බීම හැකිලිම දැක්කත් ආනාපානෙ දැක්කත් ඔන්න ඔතෙන්න තමයි අපි ගෙනියන්න හදන්නේ බුදුහාමුදුරුව. ආනාපානෙ දැක්කන ආනාපානෙ තියෙනවා හීන ප්‍රනීත කියලා පැති දෙකට දෙකක්. හීන කියලා කියන්නේ දැක්කට මොකද නදකින් කියලා හිතන. ආනාපානෙ තමයි හරි කම්මැලි. එපා වෙනවා. අනිත් පැත්තේ හරි ප්‍රණීත. අනේ මට ආනාපානෙ පේන්නේ නැතිලා අද පෙනුනනේ. දැන් මට සියුම් ආනාපානෙ පේනක බොහොම ප්‍රණීත වෙනවා. මෙන්න මේ මනාපමනාප දෙක තමයි හීන ප්‍රණීත කියලා තියෙන්නේ. ඉතින් මේ හුස්ම දිහාම බලන ඉන්නකොට හුස්ම වෙස්මාරු වෙන හැටි හීන භාවයෙන් ප්‍රණීත භාවයට යන හැටි ප්‍රණීත භාවයෙන් හීන භාවයට යන හැටි ඒ හීන ප්‍රණීත දෙක ඇතුලේ අනිවාර්යෙන් මනාපමනාප දෙක තියෙනවා. අනිවාර්යෙන් එතකොට හීන දෙයට ද්වේෂයත් ප්‍රණීත දෙයට ලෝභයත් ඇති වෙනවා. ඒක නිසා Tamanට ඉදිරිපත් වෙන අරමුණ අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. අපනතං චිත්තං දෝධානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. මතුවෙන අරමුණට මනාපයක් අබිනතියක් ඇති වුණාන් රාගයෙන් අපි වටනවා. මතුවෙන අරමුණට අමනාපයක් ඇති වුණා නම් ද්වේෂයෙන් වටනවා. මේ දෙකට වැටෙන්නේ නැතුව සතියෙන් දැනගන්න පුළුවන් නම් දැන් ඇති වෙන මනාපයක් දැන් ඇති වෙන අමනාපයක් කියලා. එහෙනම් දුර ගමනක් යන්න පුළුවන්. එතකොට කියනවා අවිනිශ්චිතයි කියලා. විනිශ්චය කරන්න යන්නේ මනාපම පේන්න ඕනේ, අමනාප නොපෙනෙන්න ඕනේ, එහෙම එකක් නැහැ. මතුවෙන දෙයට මේ එළඹ සිටිනවයි කියලා මේකට කියන්නේ. හිත වර්තමානට එළඹ සිටිනවා. විනිශ්චය කරන්නේ නැහැ. ඉතින් මම සමහර වෙලාවට කියනවා ඉතින් මට බයින්වත් ඇති නෑ හෙන්න බැන්නට ප්‍රශ්න නැහැ. ඕකයි නෙවෙයි කියන්නේ. වාඩි වෙච්චාම මතුවෙන දේ විනිශ්චයකින් තොරව ඉන්නා තාකල් නිවන. විනිශ්චය කරපු ගමන් කක්කා. විනිශ්චය කරපු ගමන් අපාය. විනිශ්චය කරපු ගමන් ආතතිය. විනිශ්චය කරපු ගමන් අසහන. විනිශ්චය කරපු ගමන් ඉතිහාසයක් ලියවෙනවා. විනිශ්චය කරන්න ඉන්න තාක්කල් මොනක්වත් මතක නැහැ. මතක තියන්නේ දැන් නැහැ. මේ හුස්ම මෙච්චර ගානක් දැක්ක විනිශ්චය කරන්න දෙයක් නැහැ. එන්නේ නැදී දකින්න. ඒක නිසා මේ නිවනේ රස එහෙම නැත්නම් මේ නිවනේ තියෙන පක්ෂග්‍රාහී නොවි එමත් අපි සාමාන්‍ය වචනෙන් අපි සඳහන් කරන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියලා වචන සිංහල දන්නවනේ. අන්නේ කම්පා නොවි මේක දිහා බලන්න පුළුවන් ගතිය එනවනම් අපි උප්පත්තියම නිවන් දැකලා තියෙනවා. ඒ මොකද මේ විනිශ්චය පස්සේ අපි ඔළුවට වැඩිච්ච එක. සැප පමණක් හොයන දුක ප්‍රතික්ෂේප කරන ගතිය අවුරුදු 6න් පස්සේ අපි ඔළුවට එන්නේ. එහෙම නැත්නම් ජයග්‍රහණය විතරමයි පරාජය පිළිගන්න කැමති නැතිකම අවුරුදු 6කට පස්සේ අපට එන්නේ. ඒක නිසා අවුරුදු 6කට ඉස්සෙල්ලා එහිති විනිශ්චයක් නැහැ. නමුත් සර්වචනන්සේ සඳහන් කරනවා ඒ ලදරුවාගේ හිතේ විනිශ්චයක් නැතුනට ලදරුවාට නිවන් සැපක් දැනෙන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහැ මගේ හිත විනිශ්චයක් නැති බව. දැන් අපි විනිශ්චය කරලා කරලා කක්ක කරලා කරලා ගහගෙන දැන් කක්ක අයින් කරුවට පස්සේ අන්න එතන පොඩි ජොලියක් තියෙනවා. මෙතෙක් කල්ම එනමෙන හිටියා, කිර කිර හිටියා, විනිශ්චය කර කර හිටියා, මාන්නයට අහු නැදැයි මම එන ඕනම දෙයක් බාර ගන්නවා කියවහම මේ බුදුහාමුදුරු ළඟමයි. එනේන අරමුණ බාර ගන්නවා කිව්වොත් ධර්මයේ එතනමයි. බුදුහාමුදුරු එතනමයි. සංඝයා එතනමයි. අකාලිකයි. විනිශ්චය කරපු ගමන් පුදුමාකාර දුරස්ත භාවයක් එනවා. ඉතින් ඒක නිසා ලෝකයා කරලා තියෙන විනිශ්චය බලන්න හැම විනිශ්චයක්ම මානවයට හානි කරලා තියෙනවා. ස්වභාව සිද්ධිය කවදාකවත් මානවයට හානි කරන්නේ නැහැ. ඒක කවුරුත් විනිශ්චය කරන දෙයක් නෙවෙයි. ඒ නිසා බුදුජානහන්සේ මේ ලෝක න්‍යාය අනාත්මයි කිව්වා. අනික් කට්ටිය කිව්වා නෑ ලෝක න්‍යායත් වෙන එක ආත්මයි. ඒක බ්‍රහ්මන්. ඒක ਸਰබලධාරී. ඒක ਸਰව ව්‍යාපී. ඒක තීන්දුව කරනවා. මේක හරි වැරදි තීන්දුව කරනවා කියලා අර ලෝකේ තියෙන මූල ශක්තියට ආත්මකරණයක් දුන්නා. ඉතින් මිනිස්සු වැඳලා ඉල්ලනවා අයියෝ මට හොඳ විනිශ්චයක් දෙන්නේ කියලා අල්තාරේ ඉස්සරහට ගිහින්. බුදුරජාණන් ශ්‍රී සඳහන් කරලා තියෙනවා උඹයි විනිශ්චය කරන්නේ උඹ ਸਰබලධාරී. ඒ නිසා ඔබ කවුරු දෙයක් හරි විනිශ්චයක් කරුවොත් ඔබ විනිශ්චයට ලක් වෙනවා. ඒක නිසා මම ඔබලට දෙනම අවස්ථාවක්. මම දෙනවා ඔබලට සතියක්. මම ඔබලට දෙනවා අප්‍රමාදයක්. ඒක විනාඩි 5ක් පුළුවන් නම් බලන්න ජීවිතේ වෙන් කරගෙන මොනවාක්වත් විනිශ්චය නොකර යන්න හරි මතකේ නැති වෙන. සංඥා හිටින්නේ නැහැ. කියන්න දෙයක්වත් නැහැ. ප්‍රශ්නිකුත් නැහැ. මේක ප්‍රශ්නයක්. මොකද්ද කියන්න දෙයක් නැති. දැන් ප්‍රශ්නයක් නැතිකම තමයි යෝගාවචන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. බලාන ඉන්නකොට මුකුත් නැහැ දැන් මොකද කරන්න කියලා. ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මේක පෙන්වන්න බෑ. මේ අවිනිශ්චිත தත්ත්වේ නෝන්ජල්කමක් කියලා පේන්නේ. බය අඩු ගතියක් කියලා හිතෙන්නේ. ආත්ම ඉච්ඡා බංගත්වයක් කියලා හිතෙන්නේ. මොකද හැම වෙලාවෙම විනිශ්චය කරන්න තියෙන ආසාව. ඒකේ ඉන්නේ මේ තෘෂ්ණාවෙන් තෘෂ්ණාව නිසා පරිේශණයේ පරිේශණ නිසා ලාභේ ලාභ නිසා මේ විනිශ්චය ඉන්නේ කියලා. මේ හැම විනිශ්චයකින්ම කරන්න හදන්නේ මමිය උසවා තබන එකයි, මාන්‍ය උසවා තබන එකයි, තෘෂ්ණාව පෝෂණය කරන එකයි මේවට කියනවා ප්‍රපංච ධර්ම. එහෙම නැත්නම් වැල්වට ආරං ගොතන ධර්ම. වාග් බහුල්‍ය ඇති කරන ධර්ම. මේ කෙටියෙන් කියන්න පුළුවන් දේ පටලවන ධර්ම. ඒ නිසා ජන විඥානයේ Taman ඉන්න පිරිසත් එක්ක විනිශ්චය අපි කියනවා බාහිර විනිශ්චය කියලා. අභ්‍යන්තර විනිශ්චය බලන්න එනේන හුස්මට අලුතෙන්ම හුස්ම ගන්න බබෙක් වගේ. ආදි කම්මිකෙක් වගේ. එන හැම පිම්බීම හැකිලීමට ඉතාම සාදරව. වාඩි වෙලා ඉන්න ගතිය දැනෙන එකට ඉතාමත්ම සාදරව. තබන තබන පියවරක් ඉතාමත්ම සාදරව. අරක විය යුතුයි මේක විය යුතු නෑ. ආන්නේ මේ යන්න පටන් අරගත්තොත් පෙනේවි ඒ අවිනිශ්චිතව ගත කරන කාලය කාලය සහ දේශය කියන මාන දෙකට අහු වෙන්නේ අපි කරන හැම දෙයක්ම දේශයෙන් සහ කාලයෙන් සීමා මුළු අත්දැකීම අපේ ශේෂ්ඨය අහු වෙලා තියෙන කාලය සහ දේශය කියන මාන දෙකට අහු වෙලා. අවිනිශ්චිතව ගත කරන වෙලාව අපි කොතන හිටියද මොනවද කෙරුවේ කොච්චර වෙලා හිටියද කියලා ඇඩ්‍රස් නැතුව යන. ඒක කියන්නේ ඇඩ්‍රස් නැහැ. වර්ණ පහුගිය දවසට පිච්චරයක් ආවා. ඔය ඉතින් ඉස්සල්ලා ඒ වචනේ අපි ළඟ තිබ්බා. lost. මතකත් නැහැ මොනවා වුණාද දන්නේ නැහැ. ඉතින් ඒක නිකන් සීදී විනාශා ගත්තට බොහෝම කිට්ටුයි. පොර වෙන්න බෑනේ. අක්කා වෙන්නත් නෑනේ මෙතන. අයියා වෙන්නත් බෑ. මොනවද වෙලා තියෙනවා? කිසිම ගෑවිල්ලක් නෑ. කිසි පටලවිල්ලක් නෑ. අජට අවකාශේ අත්දැකීමක් කියන්න බෑ ඒකට. හැබැයි බුදු ජානකසේ මේක තමයි ශ්‍රේෂ්ඨම අත්දැකීම කියලා කියන්නේ. ඒක නිසා දවසක නැත්නම් භාවනා කරන පැයක නැත්නම් භාවනා කරන විනාඩි 5ක බලන්න අපි කොච්චර විනිශ්චය කරනවද කියලා. බාහිරත් විනිශ්චය කරනවා. මම භාවනා කරන තැන මැස්සෝ ඉන්න බෑ. මම භාවනා කරන මැදුරෝ ඉන්න බෑ. මම භාවනා කරන කට්ටිය කෙනෙක් අහින්න බෑ. මම භාවනා කරන තැන උෂ්ණත්වය වැඩි වෙන්න බෑ. අඩු වෙන්න ඕන. ඉතින් নানা ප්‍රදේවල් නෙමෙයි ඉල්ලන්නේ. සක්විත දෙකිනවත් ඉල්ලන්න බැරි දේවල්. ඊට පස්සේ ඔක්කොම දුන්නට පස්සේ හරි කමන්නේ එන්නේ එන අරමුණේ ආස්වාසිය ආවත් විනිශ්චය කරනවා ප්‍රසවාසිය ආවත් විනිශ්චය කරනවා කැස්සක් ආවත් විනිශ්චය කරනවා අන්දිමතක් ආවත් විනිශ්චය කරනවා කම්මැලිකමක් ආවත් විනිශ්චය කරනවා ප්‍රීතිය ආවත් විනිශ්චය කරනවා ආලෝකයක් ආවත් විනිශ්චය කරනවා ඒක විනිශ්චය නොකර යන්න දෙනවයි කියන එක නිකන් ගේමට කැතයි වාගේ නිකන් වේන්නේ. ගේම යනවා. අන්තිමට අපායි. මේ විනිශ්චය කරන හැම එකක්ම චේතනාපූර්වකයි හැමතැනම කර්ම රැස් වෙනවා. එනිසා විනිශ්චය නොකර සිටන වෙලාවදී අපි අචේතනිකව, අසංස්කාරිකව, අවිඥානිකව වෙන දේ දිහා බලාන ඉන්නවා. ඒකට බුදුරජාණන්සේ සඳහන් කර තියෙන දේවල් දිහා බලාන හිටපන් පොට්ටෙක් වාගේ. කහුම් කන් දීපන් බීරෙක් වාගේ. දැනීම ආවට අංශභාග කෙනෙක් වගේ. තරු ඇඳලා ගහන්න පුළුවන් මොන නියෙක් උනාට කොද්ද පණිවිඩයක් වගේ හිටපන් ඒ වෙලාවේ. බේරියක්. බැන්නම් මලමිණියක් වෙලා හරි බේරියක්. විනිශ්චය කරන්න දෙන්නත් එපා. මේ මේ ප්‍රවාහය අවුල් කරගන්නත් එපා. එහෙම නැත්නම් දිත්තේ දිත්තමත්තා. දැකපොදී දැකපු පමණින් නැතර කරපන් විනිශ්චය කරන්න එපා. සුතිය සුතමත්තා. ඇහුණ දේ ඇහුණ මට්ටමින් නැතර කරපන් හිතා මේක වමාර කණ්ඩේපා. ඔකට යන්න එපා. මුතිය මුතමත්තා. ගඳ රස පහසක් ආවනම් ඕක මේ සුබද අසුබද හරිද වැරදිද සැපද දුකද යසසද ආයසද කියලා අන්නේ අන්ත දෙකට යන්න දෙන්නේ නැතුව වෙට දෙයට වෙන්න ආරින් ඊගා චිත්තක්ෂණේ විවෘත වෙන්න විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා හිතේ හිතවිලි එනවා ඕක මගේ කියගන්න එපා ඉතින් ඥානන් සංසී ඉන්නකොට කියනවා මේ විසිකෙකුටි හිටියේ ඉඳුමයි මාස වෙලාවට හිතවිල්ලක් එනවල එක යන්නෙම නැතුළු දිගටම ඔය කාට හරි තරහක් හරි ආසාවක් හරි ඇවිල්ලා. එතන මොන හරි දැකපු දෙයක්ම හිතට එනවා. ඉතින් ඒක සක්මන් කරනවලු ඇහි රූප නොරැඳේ, කනේ සද්ද නොරැඳේ, ගතේ දැනීම නොරැඳේ, හිතේ හිතවිලි නොරැඳේ. ඕකී කියයි නෝට අර ඔක්කොම හොදගෙන යනවා. ඇත්තටම රැඳෙන්නේ නැහැ. අපේ තියෙන ජඩකමට, අපේ තියෙන අවිද්‍යාවට, අපේ තියෙන තෘෂ්ණාවට අර කුණෝ වමාරවමාර කනවා. අර හරක් මේ වෙලාවට කන්නේ දවල්ට කාපුවා වමාරලා කන්නේ. ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. අවිනිශ්චිතව වෙන දෙයකට සූදානම් වෙනවනම් අපි හැමදාම තිරියන් වෙනවා. හැමදාම තිරියන් නාකි වෙන්නේ නැහැ. නාකි වෙන්න දෙයක් නැහැ. මොකද නාකි වෙන්නේ මතකයත් එක්ක. එනේන දේ යන්නයි. ඉතින් සහය අවිනිශ්චිත භාවය යම් කිසි කෙනෙක් අපේ සමාජයේ කිරුවොත් අපි හිරේට දාන. උපිස්සෙක් කරනවා. දැන් උපිස්සන් කොට ඉන්න ටොක් භාවනා කාර්යවලට ඔක්කොම මේ දවස්වල පිස්සන් කොට. ඒ වගේම මේ ස්පිරිතාලේ උන ලෙඩු අපි ලෙඩු කියලා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විසංගොටු ඉන්න ඔක්කොම දන්නවා එළියේ ඉන්න පිස්සු කියලා. උන්ට එක ප්‍රශ්නයක් තියෙනවා. උන් කොහොමද මං පිස්සයි කියලා තෝරන්නේ? දැන් අපි කියමු කවුරු හරි මරණ දඬුවම් නියම කරනවා කියලා. දැන් මෝට මරණ දඬුවමක් දෙන්න නියමයක් දෙන්න තීන්දුවක් කරන්න කාටද අධිකාරී ශක්තියක් තියෙන්නේ? වැරද්දක් කෙරුවා කියලා තව කෙනෙක් මරණ දඬුවම් නියම කරන්න කාටද අධිකාරී ශක්තියක් තියෙන්නේ? යන්නේම කූට, ජඩ, නොකෑමන, දහවඳුරා, පට්ට වඳුරු නීතියක් මේ රෝගේ තියෙන. අන්නේ නීතිය තියෙන වෙලාවේ අපි ඔක්කොමලා නීති විනිශ්චය කරනවායි කියලා අපි විනිශ්චය කරන්න ඕනේ නැහැ. දැන් අරණ්‍යගත වෙනවායි කියලා කියන්නේ විනිශ්චයක් නැති කැලෑ නීතියට අපි අලක් වෙනවා. රුක්ක මුලගත වෙනවායි කියලා කියන්නේ ඕන කෙනෙක් විනිශ්චය කරපොදී මම ගහක් මොටුලා යනවා. ශුන්‍යකාරය කියන්නේ මොකක්ද? විනිශ්චයකාරයන්ගෙන් හිස්. කාමභෝගීන්ගෙන් හිස්. අන්න එතන ගියාට පස්සේ තේරෙනවා මේ විනිශ්චයක් නොකරනද නොකරන පරිසරයක් හදලා තියලා බුදුචානන්සේ පිරිනවම් පෑව. කිසිම විනිශ්චයක් නැහැ. කවුද සෙනඟක් ඉන්න භාවනා කරන එක්කෙනෙක් රහත් වෙනවා. කාටවත් අල්ලන්න බෑ. එයා රහතුන් වහන්සේ අතර අන්‍යතරෙක් බාටපත් වෙන්නේ කවුද විනිශ්චය කරන්නේ? බුදුසෙනසේ කියන කලින් උපසම්පදාවිච්ච කරන ඉස්රායිල් තියපන් අනිත් කට්ටිය පිටිපස්සෙන් හිටපයි ඉච්චරයි. මේ පිටිපස්සෙන් එක නා රහත් වෙන්න පුළුවන් අර මුළු පුටු වෙන එක නා සෝවාන් මේ මේ පුත්තජනෙක් වෙන්න උට වැඳපන්. ඒ ගියෝ හොල්මන්. ගියෝ දකින්න මේ මේ වැඩි හිටි පිළිවෙලට නිවන්නේ සංගමහල් පිළිවෙලට වඳිනවා. අරවා ටික ඔක්කොම හැංගිලා තියෙනවා. ඉතින් ගියෝ පුත්තු කර කර බලනවා කවුද සෝවාන් කවුද අනාගාමී කවුද රහත් වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ අපි ලොකු සංතිකාවට ඇවිල්ලා හොඳ පරෝණ දායකයෝ ලොකු සංඝ හොඳට සලකලා අහනවලු ස්වාමීන් අපි හරියට මාංශලා මේ ප්‍රස්ථානේ ස්ථානේ රකින්නවා ඇත්තටම වැඩ කරනවා ප්‍රතිඵල තියෙනවද කියලා ලුකුසාංශ කියන්නේ ඇති සමාහට මේ මිනිසු කියන්නේ නැහැ වට කියලා කියනවා. කවදාවත් අහුවෙන්නේ නැහැ. ගියට ඕන වෙලා තියෙන අඩු ගානේ පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානෙ ගියාද කියලා විනිශ්චය කරගන්න. දෙවෙනි ධ්‍යානෙලා තුන්වෙනි ධ්‍යානෙ කියලා විනිශ්චය කරගන්න. ඉතින් මේ විනිශ්චය කරපු දවසේ ඉඳලම ගෙදර ගිහලා ඔන්න පොල් ගන්නකොට ඔන්න විනියානෙ කඩන්න වැටෙනවා. ඊට පස්සේ වහ කනවා. බලන්නකෝ ගිනවපු ධ්‍යානෙ කැඩනවනේ. මේ මනුස්සයා කැස්සනේ. කැස්ස නිසා ධ්‍යානෙ කැඩනවා. විනිශ්චය කරන්න නැතුව ඉදිරියට ගියා නම් මොන ප්‍රශ්නයක්වත් නැහැ. ඉහිඳා මේ සමාජ තලයක ජීවත් වෙනකොට අපි ළඟ තියෙන මේ මාන්නේ කියන චෛතසිකය හැමදේම මනිනවා. ඒ මැනිල්ල ඊටාම සියුම් තත්ත්වයට යන්න යන තමයි යෝ නව තාක්ෂණය හැදලා තියෙන දැන් තියෙන නැනෝ ටෙක්නොලොජි තියෙන දැන්. ඒ තාමත් සූක්ෂම දේවල් වලට මැනලා වැඩ කරගෙන යනවා. කොහොමුණත් විනිශ්චයක් තියෙනවා. බුදුසසුනේ කිසියම් තැනකට අපිට ඒ වගේ කිසිම අවශ්‍යතාවයක් නැහැ නිවන් දකින්න. ඒවා තිබ්බයි කියලා නිවන්න බාධාවකුත් නැහැ. බුදුන්සේ දේශනා කළ තියෙන දේවල් ඒ සියල්ලම අතගාලා දේශනා කළා තියෙන නිසා කොයි වෙලාවක හරි බලන්න අපිට ලාභ තෘෂ්ණාව නිසා ඇති කරන පරිේශනයක් වෙන්න පුළුවන් පරිේශනයේ සත්‍ය ලාභයක් නිසා වෙන්න පුළුවන් කරන විනිශ්චය. එහෙම නැත්නම් නිකම් මේ වාඩි වෙලා ඉන්නකොට Taman වෙතට පැමිණෙන අරමුණු විෂයෙහි විනිශ්චය නොකර ඉන්න පුළුවන් නම් කිසිම වෙලාවක අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. විනිශ්චය කරන්න චේතනාව ඕනේ චේතනාව හම්බෙක වේ කම්මං වදා. ඒ නිසා පොඩි වෙලාවක් හරි අරගෙන දවසේ තීන්දුව කරන්න ඕනේ වෙන දෙයකට වෙන්න අරින්න. දේශ බලාගෙන ඉන්න විනිශ්චය කරන්න බෑ. එතකොට තේරෙයි මේ ගත කරපු කාලේ මතකයට යන්නේ ඒකේ චේතනත් නැහැ සංඥාත් නැහැ වේදනත් නැහැ. ඇවිල්ලා තියෙනවා ආවට තනි අතින් ගහපු අප්පුඩිය වගේ. තනි අතින් අප්පුඩිය වලට සද්දයක් ඉන්නේ නැහැ. ඒ නිසා වෙතට පැමිණෙන්න ඕනෙම අරමුණක්. කොයි අරමුණාවක් චේතනා බහල කරන්නත් එපා. ඒක සංඥා කරන්නත් එපා. ඒක වින්දනය කරන්න යන්නත් එපා. කරන කරන්න නම් යමක් වින්දනය කරන්න නම් අරමුණ අඩු ගන්න චිත්තක්ෂණ දෙකක් තියෙනවනේ. එහෙම නෑ. කිසිම අරමුණක් චිත්තක්ෂණ දෙකක් පවතින්නේ අරමුණ ඒ තරම් ශීක්‍රයෙන් වෙනස් වෙනවා. ඒක නිසා මේ අවිනිශ්චිත தත්ත්වය කියලා අපි ඒක නරක වචනයකට දාලා තියෙනවා. නමුත් මේ විනිශ්චය කියලා කියන්නේ අපේ මේ සංඥා රාශියකින් අපි අනිවාර්යයෙන්ම විනිශ්චය කූඩුවට නංවලා අපිට තේරෙන්නේ නැති විෂයක අපි විනිශ්චය කරනවා. එනිසා 77 78 වගේ ඒ ධම්මික හාමුදුරුවෝත් ඉන්නකොට මට කිව්වා කිසිම දවසක කිසිම කෙනෙකුගේ මානසිකත්වයට අත තියන්න යන්න එපා. උඹේ දරුවා කියලා හෝ උඹ ගුරුන්නාන්ත කියලා හෝ විනිශ්චය කෙරුවොත් පුතා භයානකයි දිගින් දිගටම වගේ කියන්නේ. කිසිම දෙයකට අත දාන්න යන්න එපා. කිසිම මානසිකත්වයට ඇඟිලි ගහන්න යන්න එපා. ඇඟිලි ගහන තැනක් වුණොත් බරපතල වැඩ ඇති හිර දඬුවමක් වශයෙන් සලකන්නේ කියලා. විනිශ්චය කරන්නේ එන දෙයට ලෑස්තිලා ඉන්නවා. ඉතින් මම දකින්නේ මේ භික්ෂු ජීවිතයත් හොඳට තීරුම් කරගත්තොත් ඉන්න පුළුවන් කිසිම දෙයක් විනිශ්චය කරන්න ඕන ගමන් නැහැ. අනිත් එක බාල දක්ෂයෙක් වෙන්න නැත්නම් බාල දක්ෂිකාවක් වෙන්න. ඒකේ උගන්වනවා පැමිණි දෙයට ලෑස්තිලා ඉන්න කියලා. පළවෙනියෙන්ම බාල දක්ෂ ව්‍යාපාර උගන්වන්නේ be prepared සූදානම් ශරීරේ. විනිශ්චය කරන්න එපා. විනිශ්චය කෙරුවොත් අපි වයසට යනවා. කොටු වෙනවා. අපි අනුගේ විනිශ්චයට ලක් වෙනවා. ඉතින් ඒක නිසා මේ සමාජ තත්ත්වෙදී මේක ඉතාම අමාරු. විශේෂයෙන්ම වයසට ගිය කට්ටියට අමාරු. විශේෂයෙන්ම යමක් කමක් හම්බ කරපු කෙනෙකුට අමාරු. නමුත් මං කියනවා ඒකේ සූක්ෂමතන තමයි භාවනාවට ගියාට පස්සේ සක්මනකට පරියන්කයකට එහෙම නැත්නම් අපි මේ දානෙට යනවා කියලා කියන්නේ ලැබෙන දේ බාර ගන්න. තැටි අරන් පොලිමේ ගියා ලැබිච්ච දේ ගත්තා. කලවම් කෙරුවා 3 1 2 ගැව්වා කොන්ක්‍රීට්. කොන්ක්‍රීට් ගහනවට කරන්නේ ගල් 3යි, වැලි 2යි, සිමෙන්ති 1යි. බස බස බස බස කාලා ගැහුවා දැන්. ඉතින් මේකත් ගත්තා පාත්‍රයට. කලවම් කරගත්තා. කාගෙන කාන්නේ අහන්න යන්න එපා මේ මොනවද කියලා. ඒ සමහරුන්ට මස් මාළු කණ්ඩම බෑ. ඒකට කරප්පන් එනවා. සමහරට මස් මාළු කණ්ඩම ඕනේ. මේ හම්බ වෙන දේ කණ එකට මොන තේරුමක් බේරුමක් අපි අම්මා ඉන්න කාලේ කියන්නේ ඌරු මාළු මෝර මාළු කා කපුවා තෝර මාළු කා කපුවා ගැටපොළොසු කා කපුවා දුන්න දෙයක් කා කපුවා කියලා අපි කපුවා වගේ හම්බෙච්ච දේ කනවා මිසක් අපිට පුළුවන් මේ අරක දීපන් මේක දීපන් කියන්නේ ලැබුණොත් හොඳයි ප්‍රශ්නයක් නැහැ ඒක උඩ හැමදාම අලුත් ගතියින් ඉන්නේ අපි ගෙදර වල හිටියනම් එහෙම නෑ ලුණු මදි නම් ලුණු කොල් කට දැම්ම ප්‍රශ්න නෑ දැන් මේ ලුණු ටිකක් නැති වුණත් ලැබෙනව කවුද කොහෙද ලුණු? මේ වඩා රත් කරගෙන වරෙන් කියන්න පුළුවන්. ගෙදර හිටියානම් මොන සෙල්ලම්ද මේවට? රතු ලුණු කැල්ලක් හොයයි, දෙහි බෑයක් හොයයි. මොන සෙල්ලම්? මෙහෙ නෑ. තැටියනම් පොලිමේ ගියා, බෙදුවා, තුන දෙක එක කලවම් කරලා ගැහුවා. ඉවරයි. කවදාවත් අජීතයක් හැදෙන්නෙත් නෑ. පින්න පාති කරගෙන ඇවිල්ලා මොන දේ වැළඳුවත් මොනවත් වෙන්නේ නෑ. ඒකට යන්නේ ගෙපිලි වලින් පිටිසෙනා යන්න කියනවා. අරගෙ දෙට යනවා මේගෙ දෙට යන්නේ ඒ කතා බෑ. දින දෙය ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැසේ සඳහන් කරන්නේ මේ හම්බ කරන කණයක විතර තුප්පහි වැඩක් ලෝකේ නැහැ. හිඟා කනවා විතර රජ සැපක් ඇත්තේ නැහැ. මොකද හම්බ කරන හැම රස්සාවකදීම පරිසරය විනාශ කරන්න ඕන. සත්ව ඝාතන කරන්න ඕන. හිඟාන කනකොටත් අර මේ හම්බ කරපු එක තමයි. එහෙම කියන්න එපා. ඒ වුණාට ඉතින් මට ලැබිච්ච දෙන්නේ අපිට කියන්න බෑ මේ අරක වේවා මේක නොවේවා කියලා. අද ලෝකේ ඕන රසාවක් කරන කෙනෙක් ගහන්න තමයි ලැජ්ජ නැද්ද කියලා ඒ රස්සාවේ තියෙන මොකක් හරි පරහක්. කිසිම ලෝකේ රස්සාවක් නැහැ. හැම රස්සාවකම සූරාකෑමක්. හැම රස්සාවම සූරාකෑමක්. හිඟනේකේ එහෙම සූරාකෑමක් නැහැ. කියන්න බෑනේ කාටවත් කොහොම චෝදනා කරන්නේ. දුන්නොත් කනවා. ඉතින් ඒ නිසා ලැබුණොත් හොඳයි. ඉතින් බුදුන් සඳහන් කළා තියෙනවා අලත්තම් යදිදන් සාදු නාලත්තං සුන්දරාමිති. උබයේනේව සෝ තාදී රුක්ඛංව ප්‍රතිවත්තති. ගහක් ළඟට යනවා මේ කාලයට පළදුරු තියෙයි කියලා. ඉතින් හරියට ඉදිච්ච පළතුරු වැඩිලා තියෙනවනම් අලත්තන් යද්දන් සාදු. අනේ ලැබුණා හරීම හොඳයි. නෑ කියලා ඒක කන්නේ නෙවෙයි කියලා ගහට බනින්න ඇත්තෝගේ අම්මට යකෝ මං එනකොට කෑම කියලා තියන්න එපාද කියලා උන්න ගෙදර ගෑන්නම් බැන්නේ නැහැ. ගහකට බැන්නේ නැහැ නාලත්තන් සුන්දරාමිති. ඒකත් හරි සුන්දරයි. උබයේ නේව සෝතාදී. ලැබුණේද? නොලැබුණේද? තාදී ගුණය. රුක්ඛංග ප්‍රතිවත්තති. ගහක ළඟට ගෙමිනෙක් විදිහට පලයි යන්න. භික්ෂුවට තියෙන ඔච්චරයි. භික්ෂුවකට තියෙන ඔච්චරයි. ඉතින් භික්ෂුවක් වෙනව අපි භාවනා කරනකොට අපි යනවා. පැමිණෙන දේ ළඟට යනවා. පූර්ව විනිගමන නැහැ. එතනදි විනිශ්චය කරන්නේ පස්සෙත් නෑ හරි ගියා වැරදුනා කියලා ගතිය. භාවනා කරා කියන සතුට විතරයි තියෙන්නේ. භාවනා කරා කියන සතුරේ විතරයි තියෙන්නේ. මම හරි ගියා වැරදුනා කියන එක භාවනාවට අදාළ නැහැ. මම කියනවා විශේෂයෙන්ම සුවිශේෂී වශයෙන් සතියට හරි ගියා වැරදුනා කියලා දෙයක් නෑ. සතිය හැමදාම හරි ගිහිල්ලා තියෙන්නේ. භාවනාවෙන් නම් හරියන වර්ධිනවා කියලා ඇති. ඒ නිසා මම කියන භාවනා අයින් කරන්න කියලා. භාවනා කරා කියන එකම සතුටක්. ඒකෝට අපිට කියන්නේ අපි මොනම දෙයක්වත් අපේක්ෂා කරන්නේ හැබැයි නිතිපතා වෙලාවට වාඩි වෙනවා. වෙලාවට සක්මන් කරනවා. <clears throat> නැත්නම් මේ වෙලාවට සත්‍ය පවත්නවා. මොනවාක්වත් අපේක්ෂා කරන්නේ නැත්නම් ගියාන <clears throat> ආලත්තං යද්දිදන් සාදු නාලත්තං සුන්දරාමිති උබයේනේව සෝතාදී හරියට වැරදුනක් දෙකේම තාදී ගුණේ පෙන්වන රුක්ඛංග ප්‍රතිවත්ති ගහක් ළඟට ගිය කෙනෙක් වගේ ආපහු එනවා මිස අයියෝ නිස්සන්වනේ කියලා දවස් 10ක් භාවනා කරන අඩු ගන්න පළවෙනි ධානයක්වත් ලැබුණේ නැහැ නේ කතා නැහැ මම ළඟ හිටපේ කරාට සෝවාන් වුණා අයියෝ මට විතරයි හම්බුනේ නැති ප්‍රශ්නයක් නැහැ එහෙම එකක් මේකේ නැහැ භාවනා කිරීමමයි සතුට තියෙන්නේ. ඒකේ ලැබිලක් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සතිය පිළිබඳ හරි නිර්වචනයෙන්ට rahat වෙන්න ඕන. rahat වුණාට පස්සේ තමයි දන්නේ. ඒක නිසා ඒකේ ඒකේ හරි ගැඹුරින් මෙහෙම කියලා දෙනවා. දැන් සරුවච්චන් වහන්සේ සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ භාවනා කරන්නේ. දූතංග 13ම සහිතව කාශ්‍යප මහ රහතන් වහන්සේ භාවනා කරන්නේ. මේ rahat වුණාට පස්සේ මොකටද භාවනා කරන්නේ? ප්‍රතිඵල අපේක්ෂාවෙන් නම් මොකටද භාවනා කරන්නේ? එහෙම ප්‍රතිඵල අපේක්ෂාවක් ආදුනිකයගෙත් නැහැ. සීක පුද්ගලයාගෙත් නැහැ. රහත් වුණාට පස්සෙත් නැහැ. හැබැයි භාවනා කරන මම ලොකු ස්වාමීන් වහන්සේදී අවුරුදු 3ක් විතර ඔත්තු බැලුවා. පැවිදි වෙච්ච ගමන් කරන්නේම ලොකු අහුන ගොත්තු බලන එකනේ. ඉතින් මම ඔත්තු බැලුවේ ප්‍රධාන උපස්ථායක වෙලා. ඒ ලොකු ස්වාමීන් ඇඟේ අත ගාපු නැත්තනක් නෑ මම. හැම තැනටම උපස්ථාන හොඳට බලලා තියෙන. මම දවසක් ඇහුවා දැන් ඔබ වහන්සේ අපිට පේන පරමාදර්ශ චරිතය. ඔබ වහන්සේ මොකටද භාවනා කරන්නේ? උපන්සේ මොකටද මේ ත්‍රිපිටකේ බලන්නේ? මේ ලොකු සංස් දැනගත්ත උත්තර දීලා බේරන්න බෑනේ අපි අහන ප්‍රශ්න වලට. ඊට පස්සේ කිව්වා නම අපි මේ භාවනා කළා හරියන වරදින කොහොම ලැබිච්ච ලාභෙ නෙවෙයි ඉතුරු වෙන්නේ. මරණයට පස්සේ මොනවද මරණයට පස්සේ අපි ඉතුරු වෙන දේ විතරයි අපි සලකා බලන්න තියෙන්නේ. භාවනා කරන්න ප්‍රතිඵල ලබන්නේ මේ මනසයි ඉන්නකම් භාවනා කරා ඉච්චරයි. බුදු වුණාට පස්සෙත් බුදුජානනාංශේ පාර්ලිය වණේට ගිහිල්ලා කිසි කෙනෙකුට එන්න එපයි කියලා විවේක ගන්න. මොකටේ? මොන මොන මොන ප්‍රයෝජනෙ ලබන්නද භාවනාව? නෑ. බෝසත්ණන්සි නමක් විදියට හෝ භාවනා කරලා සීක භාවයටපත් වුණාට පස්සේ හෝ රහත් වුණාට පස්සේ හෝ සතිමත් වෙන්න තෝ කරන්න දෙයක් නැහැ. විනිශ්චය කරන්න යන්න එපා. මේක හර්ගිය භාවනාව මේක වර්ධන භාවනාව කියලා. අන්නේ විනිශ්චයක් නොකර ඉන්න බැරිකම තමයි අපිට තියෙන අවිද්‍යාව කියන්නේ. අපි එතනත් මොනවදෝ අපේක්ෂා කරනවා. එහෙම නැත්නම් අර ප්‍රතිඵල අපේක්ෂා කරනවා. ඒ ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය එන්නෙම අර තණ්හා මූලක ධර්ම නමයේ මුල් කොටස්. කොයි වෙලාවක හරි භාවනා භාවනාව සඳහා අපි කරනවා. මේ වෙලාව මගේ භාවනා වෙලා. මං ගිහලා වාඩි වෙනවා. අපේක්ෂාවකින් තොරව. ඒතර විනිශ්චයක් ඕනේ කරන්නේ නැහැ. එදාට තීරණ පටන් අරගනි භාවනා කරන. ඉස්සෙල්ලයි භාවනා කරනකොටයි පස්සේ තියෙන එකම හිත. ආයේ මේ හරි ගියායේ වැරදුනායි කියන ගතියක් එන්නේ නැහැ. ඉතින් ඒක ලබණ්ඩයි ඒක ලබන්න රහත් වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. නමුත් මේ වගේ බණකින් අපි අදහස් කරන්නේ මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේ අපිට දෙන පණිවිඩේ ගන්න අපේ හිත මොන්න තරම් වෑයම් කරනවාද කියලා. ඒක භාවනාවෙම නෙවෙයි ලැබෙන්නේ සුතේමුත් ලැබෙනවා. චින්තාමේ වශයෙන්ුත් ලැබෙනවා. ඒක භාවනා කරන ගම ඇහුම්කන් දෙන්න ඕනේ. ඇහුම්කන් දීලා මේක ධාරණය කරගන්න ඕනේ. විනිශ්චය කරා නම් තමනුත් විනිශ්චයට ලක් වෙනවා. එහෙම නැත්නම් චේතනා කෙරුවනම් කර්ම රැස් වෙනවා. ඒ නිසා කොයි වෙලාවක හරි සරුවචනන්සේ සඳහන් කරනවා අපි ගිහිල්ලා මේ භාවනා කරන අරමුණ නොපෙනෙන තැනට යනකම් නොදැනෙන තැනට යනකම් දුවට භාවනා කරලා සමස්ත ආකාශේ ඊ ඉන්න වෙලාවක් කරගමු. අපි අද තුන්වෙනි දවසේ නිසා සමහරෙකුට මේක ගෝචර වෙන්න ඉඩ තියෙනවා. සමහරු ඒක හිතන්නේ අනිත් එක සමහර වේග භාවනාවේ ප්‍රතිපදාව ඉදිරියක් විදිහට සලකන්නේ නෙවෙන්න පුළුවන්. අපි හිතමු දැනගෙන ඉදිරියට ගිය වෙලාවක මොනවත් කරන්නේ නැ ඕනෑම දෙයකට ලෑස්ති මොනක් එන්නේත් නැහැ. මේ වෙලාවේදී බුද්ධ ජානචහන විඥානයේ ප්‍රතිෂ්ඨාව ලබන්නේ මොකේද කියලා. අරමුණක් නැහැ. යෝගාවචරයකට සූදානම් යෝගාවචර දන්නේක උපේන ලද්දක් කියලා. යෝගාවචර දන්නවා ඒක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා. මොකකටවත් අපි පක්ෂග්‍රාහී නැහැ. එන දෙයට විවෘතව ඉන්නවා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ဒ ුති චේතනා සූත්‍රයේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේ සංහෝති විඥානස්ස තිතිය. මේ වෙලාවේදී චේතනාවක් ආවොත් අන්නේ චේතනාව පදනම් කරන විඥානේ වැඩ. මේ වෙලාවේ ප්‍රකල්පනාවක් ආවොත් ඒ කියන්නේ ඉදිරි සලස්මක් මොකක් හරි ඔය අමර විතක්ක ජනපද විතක්ක ලාභ සත්කාර පරිසංයුක්ත විතක්ක මොකක් හරි එකක් ආවනම් ඒක පදනම් කරන විඥානේ වැඩ. නැත්නම් අනුසේ පදනම් කරගෙන විඥානේ වැඩෙනවා. ඒක නිසා යම් වෙලාවක අපේ හිත අර වගේ විවේක තැනකට ගියා. පේන අරමුණක් නැහැ. දන්නවා මේක ගුරුසු අරමුණු රාශියක ඉඳලා කැලියක ඉඳලා එළියට ආවා වගේ තමයි විවේකය ආවේ. අන්නේ වෙලාවේදී චේතනා නොකර ඉඳ සිටීම. මොනම චේතනාවක්වත් නොකර සිටීම. ඒක තමයි මේ උගන්වන්නේ. විනිශ්චය කරන්න එපා. උපයෝපාදානා චේතනා චේතසා අදිඨාන අබිනිවේෂානුසයා තේ පජහන්තෝ විරමිතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු සබ්බ අනබිරත සංඥා කිසිම අබිරමණයක් කරන්න එපා අබිරමණය මේ වෙලාවට එන්නේ චේතනාවක ස්වරූපේ මගේ කියා ගන්න එපා ආවත් අතහැරලා දාන්න යම් ප්‍රකල්පනාවක් එන්න පුළුවන් මේ කමටාව ලියන්නේ කොහොමද ඊගාට මොකද්ද කරන්න ඕනේ ඒ හැම දෙයකම විඥානයේ ප්‍රතිසාව ලබනවා ඒ වෙලාවේදී එහෙම ප්‍රකල්පනා නොකරනද ලොකු ශාංශ කියන්නේ අදිෂ්ඨාන කරගෙන යන්න නැත්නම් කියනවා ලෑස්තිලා යන්න මේ විවේකයක් ආවට පස්සේ අර විවේකයට ආය අකුල් අවුල් පාස දාගන්න එපා. පෑදිදී බොර කරගන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එපා. මේ ලාවේ මේ විඥානේ මොකක් කර විනිශ්චය කරන දෙයක් ඉල්ලනවා. මොකද විඥානයේ විනිශ්චයකාරයක් වශයෙන් තමයි පෙනී හිටින්නේ. එයාට ඕනේ නඩුවක් කොහේ හරි. නැත්තම් නඩුවක් හදනවා. හදන ක්‍රම තුනක් තියෙනවා. චේතනාහරහා, ප්‍රකල්පනාහරහා, අනුසයහරහා. ඒ එනේන එක දැනගෙන මම විඥාණයට ආහාර කරගන්න දෙන්නේ පොහොරක් කරගන්න දෙන්නේ කියන හික්මීම සීල ශික්ෂාව නෙවෙයි. සමාධි ශික්ෂාව නෙවෙයි මේක කියනවා ප්‍රඥා ශික්ෂා. මේක කරන්න පුළුවන් වෙන්නේ සීල ශික්ෂාවේ කෙලපැමිණි කෙනාට පමණයි. සීල පිළිබඳ සැක ඇති කෙනාට මේක කරන්න බෑ. ඒ වගේම සමාධියේ රූප අරූප කියන මට්ටම් වල සෑහෙන යහට ගිහිලා බලන අරමුණේ රූප අරමුණේ පවා සම්පූර්ණ ගෙවන් වෙන තැනට යන්න ඕන. ගියාට පස්සේ පේනවා මේ චේතනා මේ ප්‍රකල්පනා මේ අනුසය ඇවිල්ලා මේ අර තියෙන එක අවුල් කරන්න ඉඩ තියෙනවා ඒක මම කියාගන්න එපා ඒක මගේ කියාගන්න එපා ඒක මගේ ආත්මේ කරගන්න එපා ඒක තමයි කියන්නේ උපය උපාදාන උපේ කියන එක ලං වෙනවා උපාදාන කියලා එක අල්ල ගන්නවා අදිෂ්ඨාන මම මෙහෙම කරන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ අදිෂ්ඨාන ඒකත් නැහැ. චේතසා හිතින් චේතනා කරන්නේත් නැහැ. අබිනිවේෂ මේ එනින අරමුණට රිංග ගන්නත් එපා. අනුසේ වෙන්න දෙන්නේ නැතුව මේක දිහා නෙළුමක් කොලයක් උඩ වැටිච්ච වතුර ටිකක් වගේ තැර වෙන්නේ නැතුව අරමුණු එක තැරන් දෙන්නේ නැතුව අරමුණු ගා ගන්න නැතුව ගත කරන්න පුළුවන් තත්යකට එනමනම් තේරේවි අපි මෙතෙක්කල් සංසාරේ මොකද්ද කරලා තින්නේ. එන එන දේ එකතු කරලා එන එන දේ මල්ලේ දාගෙන තිබිලා තියෙන්නේ. ඒ ගැළවීමට බුදුසන්නාංශයේ මේ දෙන ආදර්ශය අර මූලික ශික්ෂාවල යම් ප්‍රගමනයක් නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒකට කියන්නේ ඇලපතේ ජල ජල කඳුලක්සේ. නිලුම්පතේ කියලා තියෙන ජල කඳුලක්සේ ජලය තියෙනවා තැර වෙන්නේ නැහැ. දැන් නෙළුම් කොලේ තියෙන වතුර ටික වගේ. කෙලස් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මම කියාගන්නේ මගේ කියාගන්නේ මගේ ආත්මේ කරගන්නේ ඒ වගේ අර ඇති කරගත්ත ඒ පිරිසුදු භාවය කෙලස ගන්න නැතුව පවත්තගෙන යන්න පුළුවන් ගතිය හැම කෙනාගේම හිතේ තියෙනවා. බුදුරජාන්සේ සඳහන් කරනවා ප්‍රබස්සර මිදම්බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨ. තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානා. තස්ස අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නැති ඉති වදාන. මානි මේ හිත කොහොමද පිරිසුදුයි? ඒකට කොහොමද කෙලෙස් අල්ලන්නේ? මේක අර පිට පොත්තේ විතරක් ආගන්තුක කෙලෙස් වර්ගයක් තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම කෙලස් කියලා හිතන්න එපා. හිත ප්‍රභාසරයි. ඒ ඒ ප්‍රභාසර හිතට කෙලෙස් අල්ලන්නේ නැහැ. පිට තියෙන ආගන්තුක කෙලෙස් සමස්තය කියලා ගන්න එපා. එහෙම ගත්තොත් භාවනා කරන්නවත් හිතෙන්නේ නැහැ. මානසික රෝගේනවා. කායික රෝගේනවා. ඒ විනෝඩ කවුරු හරි දැනගත්තොත් අනේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා භාවනා කරන කෙනාගේ නැති කෙනාගේ දෙන්නගේ හිත ප්‍රබාසරයි කියලා. එහෙමනම් ඇයි මේ ප්‍රබාසර හිත තියෙද්දි මම මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්නේ? ඇයි මම මිනිසුත් එක්ක ගැටෙන්නේ? මට බැරිද මේ පිරිසුදු භාවයට එළඹ වාසය කරන්න කියලා ආගන්තුක උපක්ලේශ පැත්තක දාලා එහෙම නැත්නම් ඉව ගැන තැවෙන්නේ නැතුව භාවනා කෙරුවොත් හැකි සංඥාවෙන්. ඒකට මේලා මෑතක තියෙන වචන තමයි හැකි සංඥා. එයාට භාවනා හරියනවා. එහෙම නැත්නම් අපි සතිය කැඩෙනවා කිව්වට මේ අරමුණු මාරු වීමක් විතරයි වෙන්නේ ඉඳ තියෙන සතිය කැඩෙන්නේ නොකැඩි වෙන්නේ ඉඳ තියෙන ඉඳ තියෙන. අන්නේ විදිහට කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බැලුවොත් අයියෝ මං හරි කාලකන්ණියා මං භාවනා කරුවට මට හරියන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. ඒක ඇත්ත. නෑ මට කරන්න පුළුවන් කියන සංඥාවෙන් කෙරුවොත් සතිය කඩන්න බෑ. කැසිකිලියට කැසිකිලියට ගියත් සතියෙන් කරන්න පුළුවන් උච්චාර ප්‍රස්තාව කම්මේ සම්පජානකාරී හෝති. ඒ නිසා මං කියනවා ගන්ධ කිලියට කියලා මල පූජා කරත්, වැලි කිලිය වැසි කිලියට කියලා මල පහ කරත් දෙකේම එක කුසලේ. තරහ වේද මන් දන්නේ මල නම් දෙකක්. ඒකයි බුදුරජාණන්සේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති කියලා බුදු කෙනෙක් නෙමෙයි කියන්නේ. වැසිකිලියට ගිහලා වැසිකිලි කරනකොටත් සම්පජානකාරී වෙන්න පුළුවන්. කැසිකිලියට ගිහලා කැසිකිලි කරනකොටත් සම්පජානකාරී වෙන්න පුළුවන්. අපි හිතනවා නම් ඔය තේ කරන්න පුළුවන් පන්තලේ නැත්තම් ගඳ කිලිය විතරයි කියලා. මේ සතියක තියෙන ඒ ආඩම්බරේ දන්නේ නැතුවනේ. ඒක නිසා වදකාකාරයට ගෙනිච්චා. මරණ දනුව දුන්නත් අපේ සතිය කඩන්න බෑ. කැඩෙන්නේ අන්න ඒ විදිහට විවෘත මනසකින් කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙවි බුදුජානනාංශي අපිට මේ භාවනාව දීලා තියෙන ආතතියක් ඇති කරන්නවක්වත් අසහනයක් ඇති කරන්නවත් පශ්චාත්තාප වෙන්නත් නෙවෙයි අපිට මේ උපත්ති manussකම එහෙම නැත්නම් ඒකට කියනවා manussත්ත්ව ප්‍රතිලාභය කියන එක ඔප්නම්වන් ඔප්නං මණ්ඩනං පූර්ව විනිශ්චයන් සහිතව යන්න එපා භාවනාවට. විවෘත මනසකින් යන්න. විවෘත මනසකින් යන්නේ නැතුව පූර්ව විනිශ්චය වලට ගියත් තරහ වෙන්නත් එපා. ඒ ඇබ්බැහියනේ. අනේ මම මේක මගේ කියාගන්නේ මේක අයින් කරලා එන එන දෙයට එළඹෙන දෙයට මුහුණ දෙන්න ඕනේ කියන தත්තෙට ගියොත් ඒ පෞරුෂත්වයේ එහෙම ඒ හැකි සංඥාවෙන් යනකම ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ. පැවිදි උපැවිදි කියලා වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ කියලා වෙනසක් නැහැ. අන්න ඒකට තමයි බුද්ධ ඇදහිල්ල කියලා කියන්නේ. ඒක තමයි බුදුන් කෙරේ සද්ධාව කියලා කියන්නේ. බුදුහාමර අපිට දීලා තියෙනවා අපි ඒක ක්‍රියාවත් කරලා බලන්නේ මේ අමලි කරදරයක් වෙච්ච වෙලාවක. එහෙම නැත්නම් පශ්චාත්තාප වෙච්ච වෙලාවක බලනවා පශ්චාත්තාපේ නම් ඇත්ත සතිමත් බව කැඩෙනවද කියලා. අවශ්‍ය නැහැ. කැඩෙන්නම ඕනේ නැහැ. ඒ පශ්චාත්තාප බව හරි දන්නවනම් සතිය තියෙනවා. ආන්නේ විදිහට යන්න නම් මෙන්න මේ අවිනිශ්චිත తත්වය. ඒ නැත්නම් විනිශ්චය නොකරන తත්වය. එහෙම නැත්නම් අපන්නක භාවය. නැත්නම් ධාමීච ප්‍රතිපන්න භාවය. එහෙම නැත්නම් මේ අරණ ප්‍රතිපදාව කියන්නේ රණ කියලා කියන්නේ රණ්ඩුව. අරණ ප්‍රතිපදාව කියන්නේ කිසිම කෙනෙකුට ගැටෙන්නේ නැහැ. කම්මැලිකම ආවත්, නීරසකම ආවත් ඒක දිහා බලන් හිටියොත් පුදුම රසයක් තියෙනවා ඒකේ. ඇති ඇතිවෙච්ච දුක දුක අවබෝධ කරගන්නා ස්වරූපයෙන් බලන් හිටියොත් පැමිණි දුක් පැණි රහ වෙනවා. ඒක සිංහල භාෂාවේ විතරක් තියෙන සුවිශේෂී පදයක්. පැමිණි දුක් පැණි රහයි. ඒකට යන්න නම් මේ විනිශ්චය නොකරන ගතිය තියෙන්න ඕනේ. ඒ නිසා අපි මෙතෙක් කිය ගමනට තව පන්නරයක් එන්න නම් අපි අවිනිශ්චිත ඉදිරියට යන්න, එහෙනම් විවෘත මනසකින් ඉදිරියට යන්න, යෝනිසෝ මනසකාරකින් ඉදිරියට යන්න, අප්‍රමාදව ඉදිරියට යන්න, සතියෙන් ඉදිරියට යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනා මෙතන නතර කරනවා ශිළු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරමි